ලෑල්ලක් වගේ මොනවත් නැහැ. ඒක ඔක්කොම තිබුණා මැකිලා කළු වෙලා. නැත්නම් කඩදාසියක් අරන කිසි ඉරිත මොකුත් නැහැ. තනි සුදු කඩදාසිය වගේ ඕන දෙයක් ලියන්න පුළුවන් තත්ත්වේ. මේකට කියනවා මුදු චිත්තං කියලා. අර්ථ මුරුදු හිතක්. මේ කුඹලගේ අතර අහුවෙච්ච මැටි පිට වගේ. කල්ල චිත්තං කියලා කියනවා කුවිය වී ගහන්න ඉස්සලා මේ අපි කියන්නේ පිටර වී සම්පූර්ණ මඩ කලල් කරනවා. කලල් කරලා පොහොරු ගාලා සියුම් කරලා ඒක තමයි පිටර. විස්තර වී ගහන්නේ. ඒකට කියනවා කලල් මඩ කියලා. ඒ වගේ හිත කිසිම හැඩයක් ගන්න කිසිම ආකාරයක් නැහැ. මොනම දෙයක් ඇසියුම් කරන්නේ ඕනම දෙයක් පිළිගන්න රිසෙප්ටිවිටි එකක් ඇති කරගන්න. කල්ල චිත්තම් මුදින උදග්ග චිත්තම් හරීම උද්‍යෝගිමත් ඒ හිත. කිසි වෙලාවක කුසීතකමකින් පසුබාන්නේ බය චකිත නැහැ. උද්‍යෝගිමත් හිතක් තියෙනවා. පසන්න චිත්තම් හරි ප්‍රසන්නයි ඒ හිත. ඒ ප්‍රසන්නයි කියලා කියන්නේ මේ දෙස්ටි ගන්න ගතියක් නැහැ. විශේෂයෙන්ම කියනවා අත්තානුවාද බය, පරානුවාද බය කියලා මේ මට මේ මොකද උනේ කියලා මේක මහා කාලපන්නිකමක් කියලා තමන්ට තමයි විවේචනය කරගන්න ගතියක් නැහැ. අනු විවේචන කරන ගතියක් නැහැ. ප්‍රසන්න ගතියක් තියෙනවා. උදග්ග චිත්තං, උද්‍යෝගි මතිතං, විනීවරණ චිත්තං, නීවරණයෙන් තොර වෙච්ච තත්ත්වේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර ක්‍රමවේදය නිසා තමයි ඒක ඇති වෙන්නේ. මොකද කියන්නේ ආනාපානය නිසා ඇති වෙන සතිය අඛණ්ඩ චිත්ත සංඛ්‍යාවක් චිත්තක්ෂණ කීපයක් යනකොට මේ හිත දැන ගන්න පුළුවන් එක චිත්තක්ෂණයකත් මේක තියෙනවා නමුත් ඒක හැදී බලා ගන්න ඉස්සලා නැති වෙලා යනවා අඛණ්ඩ චිත්ත පරම්පරාව පවතිනකොට අන්න චිත්ත tattve දැක ගන්න පුළුවන් නමුත් ආයසරයක් විනිවරණ ඉඳ දෙන නිවරණ ඉඳ දෙන අවස්ථා වැඩි උපමාවකට අතුවාවේ පෙන්නලා තියෙන පාසි තියෙන වතුර වලක ගින්දක කලයක් වතුර ගන්න ඕන නම් කලින් එහාට මෙහාට කරලා කරලා පාසි අයින් කරලා ඒසොට යටවත් පාරි පිරිසුදුයි කලිය ඔබල වතුර ගන්න. ගන්නකොට පදාසේ තාම අඩිය වතුර පේනවා. ටික වේලාවකින් ආයෙ අර පාසි ඒකාකාරව පැතිරිච්චාම අඩිය පිරිසුදු වතුර තියෙන බව පේන්නේ නැති වෙන්නේ නිකන් තන පිටිනක් වගේ යනවා. අන්න ඒ වගේ අර කලිය ඔබන වෙලාවේදී පාසි ටිකයි මොනවා වගේ එකක් උතර වෙන්නේ ආයෙ සරක් එනවා. ඉතින් ඒක ඒකෙන් කියන්නේ අපිට දැන් ටෙක්නික් එක ශිල්පේ අහුවෙලා තියෙන්නේ. නමුත් ඒකලස වැටිලා. ආයෙත් එකලස් කරන්න යනකොට මොනවාද හිත නරක කරගන්න නැතුව මේක මේ ජීවිතේ අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. අපේ මේ පටන් ගත්ත සීලය ඇති, අපි ළඟ තියෙන මානසික සෞඛ්‍ය ඇති, අපේ ශ්‍රද්ධාව ඇති, වීර්යය ඇති, සමාධිය ඇති, සතිය ඇති කියලා ලකුණු පෙනීලක් කරන්නේ. මේක වැටෙන එකෙන් අදහස් කරන්නේ කරන්නේ අභෞවේ භාවයක් හෝ නසුදුසුකමක් නෙවෙයි. මේ ඉස්සලා පටන් ගත්ත එකලස නැවත එකලස් කර ගැනීමට අලුත් පරීක්ෂණයක් දෙනවා. අලුත් වාරයක් දෙනවා. එහෙම කරන්න කරන්න කරන්න අර ඉන්න කාලේ ටික ටික ටික ටික ටික වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න Tamanta මේකේ බුද්ධිය මේ විනීවරණ ස්වරූපේ උදග්ග භාවය මේ කලල් භාවය එහෙම නැත්නම් ප්‍රසන්න භාවයේ ටික ටික ටික ටික වැඩි වෙනවා. ඉතින් මෙතනදී කියන්න තියෙන දෙයක් තමයි මේක කෙරේ දක්වන සම්මිය දෘෂ්ටිය ගැන කතා කරනවා නම් ඒ මේක <clears throat> ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් uh, aloofness and alienation කියලා. අපිට aloofness කියලා එක ආවනම් අපිට පේන්නේ අපි තනි වුණා, කොටු වුණා, කට්ටියම කොම් කරා මාව නිකන් අසරණ වුණා වගේ ගතියක්. aloneness loneliness and aloneness කියන එක. aloneness කියන එක හරි හෙල්දි. මුගක් එක සෙනගක් එක්ක හිටිය තමන්ගේ පුද්ගලික වැඩ කරගන්න තමන්ට විවේචයක් ලැබුණා. ඒකට loneliness ආවනම් අනේ මම නිකන් මේ කට්ටියකින් කොම් වුණා වෙන් වුණා අයින් කෙරුවා වගේ අදහසක්. ඒ නිසා මෙතනක් තියෙනවා දෙකටම ඕන qualities. හරි මේ සීලෙන් අඩු කෙනාට මානසික රෝගයක් තියෙන කෙනාට මේක පේන්නේ loneliness එකක් වගේ. මම නිකන් තනි වුණා. මම නිකන් කොටු වුණා. මට දැන් කිසි කෙනෙක් එක්ක connection එකක් නැතුණා වගේ බයක් චස්පයක් ඇති වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. සෞඛ්‍ය සම්පන්න aloneness එක පතාන යන කෙනාට නම් මේක තේරෙන පටන් අර ගන්නවා. මේක තමයි චිත්ත විවේක කියන්නේ. මෙතෙක් කල් අපි කාය විවේක ගත්ත සෙනක නැති සාධන තැනකට ගියා. නමුත් දැන් තමයි චිත්ත විවේකයේ හම්බෙලා තියෙන්නේ කියලා සතුටක් ඇති වෙන්නේ. මේ දෙක අද මේ தත්තර සතුටු වුණාට ඊගා චිත්තක්ෂණය මේකට බය ඇති වෙන්න ඉඩ තියෙනවා. අද බය වුණාට ඊගා චිත්තක්ෂණේ සතුට ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්නේ නොවීම පිණිස ඒකායනෝ මේකට යන්න සඳහා කියනවා. මේ වගේ වරින් වර එනවනම් හැම පරියන්ඛයක් මුලදීම තමන්ගේ සීලය අදිෂ්ඨාන කරන්නයි කියනවා. මම මේ මෙතෙන් මේ භාවනාවට යන්නේ අට සීලයක පිළිట్లా නැත්නම් පංච සීල් වල පිළිట్లా ඒ කාටවත් පෙන්වන්නවත් මේ ලාභ සත්කාරයකටවත් නෙවෙයි මේ පිරිසිදු භාවය සඳහා ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කිරීමක් සඳහා ඊට පස්සේ හිතින් තමන්ගේ කාය ජීවිත දෙක ත්‍රිවිධ රත්නයට පූජා කරන්නයි කියලා කියනවා. මගේ කයත් මගේ ජීවිතයත් ත්‍රිවිධ රත්නයට පූජා වේවා කියලා. එතකොට අර අතෙන්ට යනකොට ඒ පාළු ගතියට එනකොට මේක මංගල කාරණාවක් බව ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව ප්‍රසන්න කාරණාවක් බවට යන්න තියෙන ඉඩ වැඩි. මෙන්න මේකමයි ආසන්න කාරණාව මේ කාලේ වැඩි කර ගැනීම සඳහා. ගියාට පස්සේ මේක හරි මේකේ ඉන්න පුළුවන් නම් තව ටිකක්. තව චිත්තක්ෂණයක් කියලා වැඩි කිරීමට උනන්දු කරන එකයි කරන්නේ. වැඩි වැඩි තමයි ඒක දෙන්නේ. අද යන්තම් පෙන්නනවා හෙට ටිකක් කිනිනවා. ආය දවස් ගාණක් නැතුව යනවා. ආය සැරයක් එනවා. වැඩි කරන යනකොට මම හිතන්නේ මේ ඥානරම සාංශිකේ අදහසත් බොහොම සමානයි. පාවොක් සාහිත්‍යෙත් මතක් කරලා කියන්නේ එහෙම කාලේ එනවනම් ඒක වැඩි කිරීමට කුමක් කළ යුතුද කියලා තමන්ගේ ඥානය සලකා බලලා අවශ්‍ය කාරණා සපයලා දෙන්න ඕන. දෙනකොට ඒ ටිකක් වැඩි වෙනවා නම් තමන්ට තේරෙනවා නම් ඒක 10 15 20 30 යන්න ඊට පස්සේ මේකේ මේ අපි නිකන් ඉදමක් ඔප්පුවක් ලියන්න හදනකොට වගේ මේකේ මායින් මනවන්නේ කියලා කියනවා. මායින් තුනක් මනින්න කියලා කියනවා. එකක් තමයි ආනාපානයේ කියන අරමුණක් මෙනෙහි කරන භාවනාවක ඉඳලා අරමුණ අතහැරිලා මේ தත්ත්වයට යන මේ தත්ත්වයට ඇතුල් වෙන චිත්තක්ෂණය අවදීන් ගත කරන්නේ කියලා. මේකට ඇතුල් වෙන චිත්තක්ෂණය. ඒක හරීම මේ තීරණාත්මකයි. මොකද හේතුව මෙතෙන්ද යනකම් භාවනා කරනවා. කළ යුත්තක් තියෙනවා. මෙනෙහි කළ යුත්තක් තියෙනවා. අරමුණක් තියෙනවා. මොකද මෙතන ගියාට පස්සේ කෙරෙනවා විතරයි කරන දෙයක් නැහැ. අන්නේ කාරක මේ මේ කාරාපක වෙනස වෙනස් වෙනවා. දෙක <clears throat> යන්න ඉස්සෙල්ලා මේ සම්පූර්ණ සැප ලැබෙන්නේ නැහැ. ඒක උපයා ගන්න ආයාසයෙන් ගන්න. මෙතෙන් ගියාට පස්සේ සම්පූර්ණ අර පිරිච්ච ගතිය තේරෙන පටන් ගන්නවා. මෙතෙන් ගියාට පස්සේ ආරමුණ නොපෙන්න ගතිය තියෙනවා. ආන්නේ මේ මල පණින තැන එනතන් ඒ වෙනස ඇති වෙන තැනට හුඟක් සාදර වෙන්නේ කියලා. ඊට පස්සේ තප්පරයක් දෙකක් හෝ විනාඩියක් දෙකක් හෝ පැය භාගයක් හමාරක් කියලා මේකෙන් නැවත තර්ක මනසට හිත වැටෙනවා. රූප ඇහෙන, ශබ්ද පෙනෙන, ශබ්ද ඇහෙන, රූප පෙනෙන තත්ත්වය. අන්න එතෙන්දි ඒ විවේකයේ ඉඳලා සංඥා එන තැන මරියාදාව අල්ලන්නේ කියන. ඇතුල් වෙන තැන සහ පිට වෙන තැන. ඊට පස්සේ අතරමැද කාලය කොච්චරද කියලා අල්ලන්නේ කියලා. මෙන්න මේ තුන වැඩි කරන වැඩි කරන යනකොට එන්නේ එන්නේ එන්නේ මේක වැඩිෙන් පටන් ගන්නවා. බහුල වෙන්න පටන් අර ගන්නවා. මේකට බටහිර පොත්වල සඳහන් කරලා තියෙනවා inner space කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. whole body experience කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඇති වෙන feeling එකට කියන oceanic feeling කියලා. ගඟක් ගිහිල්ලා මුහුදට ගියා වගේ. ගංගේ අනන්‍යතාවය ඊට පස්සේ නැහැ. ගම් වතුර මුහුදු වතුර බාටපත් වුණාට පස්සේ ගඟට ඇතුල් වෙනකොටම මුහුදට ඇතුල් වෙනකොටම ගඟේ ප්‍රවාහය පේනවා. මැදට ගියාට පස්සේ ගඟ මුහුදට ගිය වෙලා යනවා. අන්න ඒ වගේ අපේ ජීවන ඩෙන්ටිටි එක මේ මමේ කියන ගියක ඇතුල් වෙන වෙලාවේ තියෙනවා. ඇතුල් වුණාට පස්සේ සීමාවක් නැහැ. ටයිම් ස්පේස් කියන එක නැතුව යනවා. හැබැයි ඒක නැති වෙන්නේ ගිය ගමන්ම නෙවෙයි. ඒක සම්‍යක් දෘෂ්ටියෙන්. මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා සම්මියද්දෝෂයේ ඉඳ තියලා තර්ක මනසෙන් මනින්න නැතුව හිටියොත් මැදට ගියාට පස්සේ තේරෙනවා මේක විස්තර කරන්න බෑ. ටයිම් එකට දාලා මෙච්චර වෙලා හිටියයි කියන්න බෑ. ස්පේස් එකට දාලා මේක ඉඳගෙනද හිටගෙනද කය තියනවද නැද්ද කියලා හොයන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ක්වොලිටිස් වලට ඩීප් ක්වොලිටිස් වලට යන්නේ මේක සාමාන්‍යයෙන් පැය භාගයමාර පුහුණු කරාට පස්සේ. පුහුණු කරපු කෙනාට නම් යනකොටම තේරෙනවා දැන් මෙතන ඉන්නේ පිටින් රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න බැරි තැනක. தත්ත්වයේ තියෙන තමන්ගේ මේ සීල සමාධි දෙක මත තියෙන්නේ කියලා. ඉතින් ප්‍රශ්නේ අහන්නේ මේක සමාධිය අත්දැකීමක්ද විපස්සනා අත්දැකීමක්ද කියලා. මම පටන් ගත්තේ උත්තර දෙන්න මේක සමා මේක සමත අත්දැකීමක්ද විපස්සනා අත්දැකීමක්ද කියන ප්‍රශ්නේ මේක සමාධිය අත්දැකීමක් සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන්. කොයි එකට වුණත් කිසිම ගුරුවරයෙක් මේක පුංචි කළ සලකන්නේ නැහැ. අගේ කරනවා මේක අර මෙතෙක් කල් ගිය කටුකොහල් ජීවිතයෙන් අයින් වෙලා පොඩ්ඩක් වෙල්ෙලියකට කලෙලියකට ගියා වගේ. ඉතින් මේක එන්නේ උදේවරුේ නම් කියනවා උදේවරුේ භාවනාවට හොඳට සලකන්නේ කියලා. මොනවද සලකනවා කියන්නේ? හොඳට කල්ලාතුව සක්මන් කරන්න මේ මුල් ටික හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කළා මෙතෙන් ගිය ගමන් ලොකු මේ ස්පාසුවක් ලැබෙනවා. හැන්දෑවරු වෙනම වෙන්නේ ඒකට සලකන්නේ කියනවා. ඒ විදිහට දවසේ චරිත අනුව මේක එන හැටි වෙනස්. අහන්නේ එන තැන එන ආකාරය බලාගෙන නිමිති අරගන්නයි කියලා කියනවා. ඒ නිමිත්ත නැවත නැවත දීමේ මේ මේක බහුලීගත කිරීම තමයි සාමාන්‍ය යෝගාවචරයා කල් යනකොට කල් යනකොට ඉගෙන ගන්න. ඒක තමයි අපේ අපේ අත්දැකීම් තුලින්ම අපි මේ දක්ෂතා efficiency develop කරන්නේ. ඒ තමයි මේක ආපියක හොඳයි. ඒකෙන් පේන තියෙන තමන් බහුවය තමන්ට පින තියෙනවා. ඊට පස්සේ තියෙන තමන්ගේම ඥාණය පාවිච්චි කරලා මේක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද කියලා කටයුතු කරන එක. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට සමාධියකට පැමිණීමෙන් පසුව තනින් තන මද හදගතියක් දැනීමෙන් පසුව ශරීරයේ සීමාව එනම් බවුන්ඩරිස් මැකී යන්නාසේ දැනුනි. එහෙත් කකුල් පොළවේ ස්පර්ශ වී තිබීම තද ගතියක්සේ දැනේ. ඉතිරි ප්‍රදේශය අවකාශය සමග එක් වූ වාසේ දැනේ. ඒ අවකාශයේ තැනක ඊතා සියුම් ලෙස යාන්තමින් පිම්බීම හැකිලිම දැනෙමින් තිබේ. මේ අවස්ථාවේදී කල යුත්තේ ඒ පිම්බීම හැකිලිම දැනෙන තැන සිත තබාගෙන සිටීමදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ ඉල්ලා සිටිමි. මේ අවස්ථාව වෙන්න පුළුවන් සමහරවිට ඔය කී ඉස්සලා අපි විස්තර කරපු එකට ඉස්සරලා වෙන්නත් පුළුවන්. මේකෙන් ගොඩාවට පස්සේ වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් දැන් මේ කතා කරන්නේ දහස් මනසිකාට පැත්තට ඉත ඇරි ඇරිච් එකක් නිසා මේ සාමාන්‍ය සේෆ්ලි කියන්න පුළුවන් දැන් මේ විපස්සනා පැත්තක් කියන්නේ. ඉතින් එතෙන් ගියාම අර මෙනෙහි කරක හිටපු අරමුණ ඇතුලෙන් හෝ නැත්තම් Taman කය කියලා හිතන්නේ සීමාව ඇතුලේ උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති පේනවා. ඒසොට අපේ සම්ප්‍රදාන කුල හිත පුරුදු වෙලා තියෙන්නේ අපි භාවනා මුල් කාලේ පුරුදු කරන්නේ වේදනාවේ කොතනද මොකද්ද වේදනාව කියලා ඒකේ සටහන් ආකාර බලන එක. එන්නේ උත්සාහයේදී තේරෙනවා ඉස්සර වගේ ලොකේට් කරන්න බැරි බව. වේදනාවක් තියෙනවා, උණුසුමක් තියෙනවා, කම්පනයක් තියෙනවා, චංචලයක් තියෙනවා. සමහරට අර තමන් හිතානේ ඉන්න බවුන්ඩරියකින් පිට වෙනවා වගේ පේනවා. ආන්නේ වෙනකොට සාමාන්‍ය මේ සම්මත ඥානේ අපි මෙතෙක් පුරුදු කරගිය ඥානේ හැම වෙලාවෙම බලනවා මේක මේ කයට සම්බන්ධ කරලා මේ දකුණු පායේ ධන හිසේ නැත්නම් වම් කනේ මේ ඊය ලෝබ් එකේ කියලා ලොකේට් කරන්න. මේක අසරණ වෙන්න ගන්නවා. එහෙම තැනකට ලොකේට් කරන්න බෑ. ඒ ලොකේට් කරන්නත් බෑ. එක තැන තුන හතරක් එන්න පුළුවන්. එක එක තමන්ගේ තියෙන ශේෂ්ත්‍රය තුල උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ගොඩක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතෙන්දී අපි දැනගන්න ඕනේ අර මේ අරමුණත් එක්ක හොඳට හිත ලඟුණාට පස්සේ අරමුණේ තියෙන භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ පේන වෙලාවේදී ඒ ස්වභාව ලක්ෂණ සම්මුති වශයෙන් බලනවායි කියලා කියන්නේ කයට සම්බන්ධ කරලා බලන මේක ආස්වාසේ මේක ප්‍රස්වාසේ මේක නාසිකාග්‍රේ මේක උඩුතොලේ මේක වම කයේ මේක දකුණු පයේ කියලා බලනවා නමුත් ඒ සීමාව කඩාගෙන යන්න හදන වෙලාවේදී තමයි තේන ලකුණු තමයි එහෙම තැනකට යොමු කරගන්න බැරි ගතියක් එනවා. ලොකේට් කරගන්න අපි නන් ලෝකල් ප්‍රසන්ස් කියනවා වගේ ලෝකැලිටි එක නැති වෙලා යනවා. අන්න ඒ වෙලාවේදී ලෝකලයිස් කරන්න යන්න එපයි කියලා කියනවා. යෑමෙන් වෙන්නේ මොකද? භවන ආය ආය සම්මුති පැත්තට අදිනවා. ඒක නිසා ඒකේ බලනකොට භාව ලකුණු විතරක් බලන්න කියනවා. භාව ලකුණු කියලා කියන්නේ මේක උණුසුම් භාවය, සීතල භාවය, තද බව, මෙලෙක් බව, වැగిරෙන බව, පිළි කරන බව කියලා කයට හෝ සම්මුතියකට ගාව ගන්න නැතුව බැලුවොත් ඒකේ ගොඩක් මේ ධර්ම රසයක් ගැඹුරක් ලබන්න පුළුවන් උපමාවකට කියනවනම් ඒ කයට සම්බන්ධ වෙන්නේ නැතුව භාව ලක්ෂණ වශයෙන් තදකම උණුසුම් ගතිය කම්පන චංචල බලනවනම් ඒ තද ගතිය තුළ තමන් පුරුෂයෙක් වුණාට පුරුෂ ගතියක් පෙන්වන්නේ නැහැ ස්ත්‍රී ගතියක් පෙන්වන්නේ නැහැ නිකන් චංචල ගතිය පෙන්වනවා ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තෙත් නැහැ මංගල අමංගල ගතියකුත් නැහැ හුදු ධර්මතාවය, හුදු භාවය, හුදු ස්වභාවය පෙන්වන්න පටන් ගන්නවා. අන්න ඇඟේ ලෝකලයිස් කරන්න ගත්තොත්, දැනට සම්බන්ධ කරන්න ගත්තොත් අන්නේ වගේ પરමාර්ථ වැද්දට යන ගතිය බාල වෙලා නැවත නැතත් භාවනාව සම්මුති පැත්තට වැටෙනවා. භාවනා යන්න හදන්නේ මේ ඒ සීමාවල් නැතුව හොඳ නරක නැතුව ස්ත්‍රීපුර නැතුව හරි වැරදි නැතුව ස්වභාව ලක්ෂණ පෙන්වන්න. අන්න ඒක උනන්දු කරවන්න නම් මෙනෙහි කරන්නත් එපයි කියනවා. ධන වශයෙන් අල්ලන්නත් එපයි කියලා කියනවා. ඒවට නිසිනින්ද මතුවෙන්න වෙනවා. එතකොට ආනාපානේ බලන්න පුතනින් පිට යන්නත් ඉඩ තියෙනවා. හැබැයි ටිකක් වෙලා මේ කියන විදිහට හොඳට හිත සීසන් වුණා බලනකොට ඕන වෙලාවක ආයෙත් ආනාපානට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක එච්චර ලෝකලයිස් කරන්න බෑ. හරියට මෙන්න මෙතනයි කියලා දැන් නාසිකාග්‍රේ දෙක යන දන්නේ නමුත් ඒකේ ලාංඡනය ඉතුරු වෙනවා. අන්න ඒ වගේ නිකන් මේ ගෙනියපු ලේබල්ස් වල සම්මුති වල මේ ප්‍රඥප්ති වල හැලීමක් වෙන නිසා මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල සෑ ප්‍රථම ප්‍රධාන පරිණාමයකටපත් වෙනවා. මෙනෙහි කරගන්න බැරි තත්යකටපත් වෙන නිසා ඒ වෙලාවේදී මෙනෙහි කිරීම එලවන්න එපයි කියනවා. නිකන් බලාගෙන මේ මේ සම්පූර්ණ චිත්‍රයේ උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති අමම පේන එකයි තියෙන්නේ. අන්න ඒකට ටික වෙලාවක් හිත හුරු වෙනකන් ඔය යන්න දෙන එකයි කරන්නේ. ඒ යන්න නම් සෑහෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන ප්‍රපංච නොකරන හුදු ධර්මතාවයට ඉඩ දෙන මේ විවෘත ගතියක් ඇති කෙනාට ලේසි. එහෙම නැති කෙනාට බය වෙලා ඇත්ත කරනවා. මේ මොකද උනේ කියලා බලන්න. ඉතින් ඒක වෙන්නේ අර කයට තියෙන ආශාව නිසා, ජීවිතේට තියෙන ආශාව නිසා. ඒකයි කිව්වා ඉස්සෙල්ලා මම කියනොනත් එතෙන්ට යනකොට යනවා නම් මතක් කරන්න මගේ ජීවිතයයි කයයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නෙට පූජා වේවා කියලා ගිහිල්ලා මෙතන නිකන් අසරණ ගතියක් පේනවා මොකද නිකන් නොදන්න ශේෂ්ත්‍රයකට දැන් යන්නේ. දන්නා වූ තනක් දන්න හැඩයක් තියෙන ක්‍රමයක් තියෙන දෙයකින් හැඩයක් ආකාරයක් නැති තනක් නැති තැනකට යන්න හදනකොට සෑහෙන වීරියක් නෙවෙයි ඉතින් කියන්නේ වීරත්වයක් අවශ්‍ය කරනවා. මේ පුද්ගලයා ඕනේ අභියෝගයක් දරා ගන්න අභියෝගයට කැමති රිස්ක් ලවින් කැරක්ටරයක් ඕන කරනවා. ඒක තමයි අර සීලෙන් ඇති කළ දෙන්නේ. ඒක තමයි අර මේ මානසික සෞඛ්‍යයක් ඉල්ලන්නේ ඔතෙන්දි තමයි. ඉතින් මෙතන ගොඩක් මේ හැලෙත් ආඩු වෙන තැන. හරියට මේ පැත්ත මෙන්න මේ කියන වගේ කමඨා සුද්ධ කරන කියන්න පුළුවන් නම් ගුරුවරයාට හරියට උපදෙස් දෙන්න පුළුවන්. හොඟ දෙනකොට ඒක වචනෙත් නගා ගන්න අමාරුයි. නිසා ධර්ම සාකච්ඡාවලදී මේ වගේ දේවල් සාකච්ඡා වෙනකොට ඒක කියාගන්න බැරි කෙනෙකුට උනත් Tamanට ඕනේ ප්‍රශ්නෙත් ඇහිලා උත්තරෙත් හම්බ වෙනවා. ඒක නිසා මේ පුද්ගලික ඒ කියන කමටහන් සුද්ධ කිරීම වලට වැඩිය මේ වගේ පොදු ධර්ම සාකච්ඡාවලදී මේ වගේ ප්‍රශ්නවලදී මේ පොදු අදහස වශයෙන් ඔක්කොටම තේනවා මේකේ ඉච්ඡතම ගැඹුරු තැනකුත් නෙවෙයි ඇත්තටම. නමුත් මේ අර සම්මුති ලෝකයට අල්ල බදාගෙන තියෙන කතිය වැඩිකම නිසා අපි දන්න දේන් පිටතට පරිේෂණ කිරීමේ ආසාවක් සෙල්ලක්කාරකමක් යෝනිසෝමනසිකාරයක් සම්‍යද්දෘෂ්ටියක් නැති කෙනාට කොච්චර දෝ අදිනවර සම්මුතිය දිහා යන්න ලෑස්ති නෑ කඩාගෙන ඉදිරියට ඉතින් හිතෙන්නේ එතකොට බය හිතෙනවා මේ ගුරුවරයා වැරදි නම් මට මේ මේ කමඨාන වැරදිලා නම් මේ භාවනාව වැරදිලා නම් පිස්සු හැදෙයිද අංශභාගයට යයිද ඕන්න ඕනේ මගුලක් වෙච්චා වගේ කියලා අනේකයි වෙන පිස්සුවක් වෙච්චාම මොකද මෙහෙම වෙලා පිස්සු වැට්ටාම මොකෝ? මේ භාවනා කළා. කොහොමද පිස්සු ඉන්නේ ලෝකේ වුණා නොකරත්? නිසා ඒ වෙලාවට යන්න තියෙන්නේ මේ කියන්නේ අටුවාව සඳහන් කරන්නේ ඒකෙදී පුංචි බෝට්ටුවක නැගලා මොහොතේ මැදට ගිය මිනිහෙක් වගේ කියලා. ඒ මනසට ගොඩ බිමෙන් ගිහිලා ඇතද. දැන් ගොඩ බිම කොහෙද කියලා පේන්නේ නැහැ. ඉතින් ඒ මනස කොහාට පැද්දත් දන්නේ නැහැ ക്ഷേම භූමිය කොහෙද කියලා. බැලූ බැල්මට හැම තැනටම ඉරේලි වැටිලා ග්ලෙයාර් එකක් එනවා. මොහොතේ. ඒක බලනකොට වක්කාර දෙනවා. පැද්දට කොයි අතටද යන්නේ කියලා දන්නේ නැහැ. අන්න වගේ නිකන් මොහොත මැද තනි වෙච්ච කෙනෙක්. නැත්නම් වැඩි කාන්තාරයක් මැදට ගියාම හැම පැත්තම එක වගේලු. දිශා මාරු වෙනවා. අන්න වගේ වැලි කාන්තාරයකට ගිහිලා එතකොට ඒවා පිසාච ප්‍රේත ලෝක කියලා කියනවා. ආදරණ වෙනවා. නැත්නම් මහා කැලයක් මැදට ගිය මිනිස්සයාට දිශාව නැති වෙනවා. අන්න ඒ වගේ දිශාමාරුවක් යනවා. මොකද ඒක නන් ලෝකල් එක්ස්පීරියන්ස් එකක් දෙන්නේ අපිට. ඒ නන් ලෝකල් එක්ස්පීරියන්ස් එක අපිට හුරුම නැහැ. අපි ඔය කාර් එකෙත් අර නැවිගේටර් එක අහි කරගෙන ඉන්නේ. වැරදුනොත් ආපහු ගෙදෙට එන්නේ. ඔය බල්ලෙක් යනකොට මගේ දිගට මොකද කර කර යන්නේ? ඒත් ඕකට තමයි. ඒ ආපහු ගෙදර එන්න. මේක නෑ. මේක ගිහිල්ලා එන්නම් කතාවක් නෑ යන්නම් කියලා යන ගමනක් තියෙනවා. හැබැයි මේක ආපහු එන්න පුළුවන්. මෙන්න මේ සෙල්ලක්කාරකම මෙන්න මෙතන මේ තියෙන අපි අර සිංහලයේ ඔකට මට තියෙන වචනේ තමයි නුපුරුදු දීකට වැඩිය පුරුදු කන වැන්දුම හොඳයි කියලා කතාවක් තියෙනවා. ඔන්න ඕනේ කරදරයක් කමන්නේ දන්නේ දන්නේ යකා හොඳයි නොදන්නේ යකා හොඳයි කියලා වැඩි කියලා ඉංග්‍රීසි කියම නැතිව. මේක යන්නේ වගේ අපි නිතරම අර ලෝකල් ලෝකලයිස්ඩ් එක්ස්පීරියන්ස් එක තමයි මම ආයෙනේ පවත්න්නේ. මම මගේ ආත්මය කියලා පවත්න්නේ ඒක හරීම මම දැන් මේ ලෝකලයිස් වෙනවා. මෙතන නන් ලෝකල් යනවා. يعني ඒ ලිමිට් එක කඩලා යනවා. අච්චර ගැඹුරට නෙවෙයි. ලාවට. ඒක ටික ටික කරන වෙලාවේදී ඒ සෙල්ලක්කාරකමට වීර්ය වීරත්වයක් වඩපත් වෙලා ඒක ටික සැරිසරලා පහු වෙන්න පුළුවන් නම් හෙට ඊට වැඩිය යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඒකේ බුදුම හීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. හෝල් බොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ වගේම වචනෙට දාන්න බැරි ගතියක් තියෙනවා. ග්‍රැමරයකට අහුවෙන්නේ නැහැ, ලැන්ග්වේජ් එකට අහුවෙන්නේ නැහැ. ඒක නොගිය කෙනාට කොමියුනිකේට් කරන්න බැරි ගතියක්. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම මිස්ටික් තමයි. ඇත්තටම ගැඹුරක් තමයි. හැබැයි ඒක ඔය කියන තරම් ආධ්‍යාත්මික දෙයක් නෙවෙයි. කිට්ටු දෙයක්. උතර තියෙන අපි අර නැවතත්තර දන්න හුබහටම රිංග ගන්න හදන ගතිය නිසා මේ මේකට අභියෝගයට ඉඩ දෙන්න කැමති නැහැ. නැත්නම් භාවනා කරනකොට හුඟා කල්යන්නේ ඔතෙන්ද ගන්න ඉච්චර කල්යන්නේ. ගියාට ඒක පිළිගන්න ගන්න අමාරුයි. මේක තමයි භාවනාව. මේකෙන් තමයි මේ සක්කාය දිට්ඨිය ටිකක් කැඩිලා යන තැන තමන්න තමන් අමතක වෙන තැන කියනකොට සමහරුන්ට නිකන් වමනේ වක්කාර නවසටික් ෆීලිං එන්න පටන් ගන්නවා. අමාරුයි. ඉතින් එන්නේ නැතුව කවුරක්වත් යන්නේ නැහැ. මොකද සමහරවිට හරි සරයි ඔය කොම්ප්ලෙක්සස් තියෙනවා නම් මෙන්ටල් කොම්ප්ලෙක්සස් නොයි සීලේ දොස් දෙතනවා නම් එතනින් යන්න දෙන්නේ නැහැ. හිතන්නේ මේ වැරදිලා තියෙන්නේ සීල නැතිලයි කියලා. සීල හොඳට තියාන කියලා දවසේ තේරෙනවා. මේක සීල තිබුණත් නැතත් අනිවාර්යෙන් මේකට යන්න ඕනේ. මේකයි බුද්ධ ධූත්‍ර වෙනවාසලා ගිය පාර කියලා යම්මක් එනවා. ඉතින් ඒක මේ භාවනා කරුවට හැම කෙනාටම මේක හරියට ඉන්ටර්ප්‍රිට් කරගන්න පුළුවන් වෙයි. හරියට මේකේ අභීතව යන්න පුළුවන් වෙයි කියන එක සාහිත කරන්න බෑ. කොච්චර කල් භාවනා කරගෙන ඉන්න පුළුවන් මෙතෙන් ගිහිල්ලා බය වෙලා අපහු වෙනවා. එහා පැත්තට ය아가න්න බැරි වෙනවා. එතෙන්දී උඟාක්ම ආසන්නෙන් බලපාන කාරණාව තමයි ඒ පිරිසේ වැඩි දෙනෙක් මේ මට්ටම පැනලා ඉන්න කට්ටිය නම් අනික් කට්ටියට ඒ බ්‍රෙවිට් ප්‍රවාහඩෝ වීරත්වේ එන ගන්නවා. ඒ ভাইබ්‍රේෂන් එකෙන් එන්නේ. ඉන්න කට්ටිය හුඟ දිනේ පස ගන්න කට්ටිය න ะ ඔක්කොටම බෑ. ඒ කියන්නේ කාටවත් දරුව යනවා. ඔක්කොටම හිතනවා දැන් අපි ඉන්නේ ඩේන්ජරස් තැනක, අමාරු තැනක, අන්සර්ටිනිටි එකක් එනවා. ඉන්නේ හුඟක් ඒක ඇත්තටම ඔය ගර්ල් ගයිඩ්ස්, බෝයි ස්කවුට් වගේ කරලා ඉම්ප්‍රොම්ප්‍රයිසේෂන්, ඉම්ප්‍රොම්ප්ටු ඇඩ්ජස්ට්මන්ට් දන්න කෙනාට මේක හරි සෙල්ලක්කාරකමක්. ඒ කියන්නේ කැම්පින් වගේ පුරුදු කරලා ඕන දෙයකට එන දේ හැඩ ගහගෙන යන්න අර මේ මොකද්ද හැරුණු හැරුණු ඇත ගස උලුවස්සා කියලා වගේ වැඩ කරගෙන යන්න දක්ෂ එක්කන මේක chance එක ගන්නවා. නැති කෙනා ඉතින් කල්පනා කරනවා ඉතින් වේ කරනවා මෙෂර් කරනවා ආපහු රෂනල් මයින්ඩ් එකට එනවා. ඉතින් ඒතන නිකන් උගුර හිරුණා වගේ තරම්. ඉතින් ඒක නිසා භාවනා කරව හැම කෙනාට පොතෙත් යන්න බෑ. සම්‍යක් දෘෂ්ටියේ ඥානයේ සුතමේ ඥානයේ ඒ වගේ මේ ভাইබ්‍රේෂන් එකේ ඉන්න උග දෙනෙක් ඒක පුරුදු කෙනෙක් නම් මේක ඉබේම යනවා. ඒකට උපමාවක් කික්කුවෙන් කියන්න පුළුවන් ඒ සර්වචනාංශේ මතක් කරලා දෙනවා මට මතක නැහැ ඕකද කියලා ඉවෙන්ට් එක ඉස්සර මේ හරක් රංචු ඉන්නකොට මේ සමහර කාලවලට ඒ හරකුන්ට මේ ගඟේ එහා යුරේ ඉඳලා මෙහා යුරට එන්න ඕන වෙනවා. ඒසර ගඟත් සැහැණ ගලලා ඒකට මේ මහා ගුණා නායක ගුණා පරිනායකයා ඌ දන්නවා මේ කාලෙට මේ එහා පැත්තට වැඩිය මේ පැත්තේ තනකොළ නිල්ලයි එහා පැත්තට ගම් වතුර බනතුර කියලා ඌ එතකොට යොමු කරනලු කණ්ඩායම ගමේ යොඩ වෙන්න. ඉතින් ඒකට වෙන්නේ යනකොට ඒ දිහාවට යනකොට මේ නායක කණ්ඩායමේ ඉස්සරහින් දුවන්නේ නාම්බොයි නෑම්බියොයි. නායකයාට ඉන්න දෙන්නේ නැතුව නායකයා ඉතින් බොහොම හිමීට බින්දනට අර කොල්ලන්ට වැඩ පෙන්නන්න කෙල්ලෝ ඉස්සර වෙනවා කෙල්ලන්ට වැඩ පෙන්නන්න කොල්ලෝ ඉස්සර වෙනවා වගේ නාම්බ දෙනවලු ඉස්සරහට දිහාවට යනකොට යන දැන් ගඟ දකින්නකොට වතුරටත් බහිනවලු වතුරට බැස්සට මොකද සැක නිසා පස්සට එනවා පස්සට ඇවිල්ලා ඉතින් පිට බලනවලු මේ ඊගා තීන්දුව මොකද්ද කියලා පරිණායකයා ආවට පස්සේ මහගුණා එයා එයාට එන්න දෙන්නේ නැත්නම් දෙල්ලක් කාර ඉස්සලා යනවා ගියාන මොකද ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැති නිසා පාසන් මහා ගුණ ආවට පස්සේ වටපිට බැලිලක් නැහැ. අඩිය තිබ්බා. වතුරට යනකම් බැස්සා. මැදට ගියා. මැදට ගියාම දම්බි ගහනවා. දම්බි ගහනකොට ඊගාට නායකත්වය ගන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලොත් ඇවිල්ලා අයියෝ යාට පුළුවන් නම් අපිට බැරිද කියලා ඒගොල්ලෝ යනවා. ඊගාවට එහෙම ඔට්ටු නැහැ hinaවෙන් ඔට්ටු නැහැ. ඊගාවට නාම්බිය නාම්බ නවිනවලු. නාඹෝ කියන්නේ තාම නායකත්වයට සටන් කරන එක නේ නෑම්බියන්ට වැඩ පෙන්නන්න යන කට්ටිය. ඊගාට ඒගොල්ලෝ යනවා. ඊගාට නෑම්බියෝ යනවා. ගියාට පස්සේ දෙන්නු පැටිමහල් දෙන්නු පැටවු නැති කට්ටිය යනවලු. එතකොට ගැබ්බර දෙන්නු යනවලු. ගැබ්බර දෙන්නු ගියාට පස්සේ මේ අද වදපු පැටියයි සහිත දෙනත් පැටිය අතරලා යන්න කැමති නෑනේ. අර කට්ටිය යනකොට දීවල කපාගෙන යනකොට අදවලපු දෙනත් පැනනට පස්සේ අදවදපු පැටියක් අර රැල්ලට වැටලා ගොඩට යනවා කියලා කියනවා. ඒ මොකද හේතුව දැන් මුළු රැළම ගඟ කපාන යන වෙලාවේදී. ඒ නිසා අන්තිමට බෑ කියන ඉන්න එක්කනටත් ගැම්මක් වෙනවා අයියෝ මේ මේ පොඩි කට්ටියක් කරනවා. අපිත් යන් කියලා. මේ ශාසනය කියන්නේ අන්න එහෙම වෙලාවක්. ශාසනය කියන්නේ පුළුවන් කට්ටිය දීවල කපාගෙන සම්පූර්ණ කොඩිය අතට අරගෙන ඉස්සර මැරෙන්නේ මැරිච්චාවේ රැකෙන්නේ රැකිච්චාව කියලා. එතකොට ඊගාවට ඉන්නේ කරාට ධෛර්යයක් වෙනවා. අන්න ඒ වගේ රැළ ඒකට වෙනකොට එදාවත් පැටියා පවා ඒකට වෙනවා කියලා කියනවා. ඒ නිසා අර යම් කිසි කෙනෙක් මේ වගේ වැඩ කරනකොට මුලදි මුලදි හරි වෙහිසයි අර සම්පූර්ණ පාර හදාගෙන කපාගෙන යන්න ඕනේ. නමුත් තේරුම් ගන්න ඕනේ එක්කෙනෙක් ගියොත් හරි පාරට ඒකෙන් හම්බ වෙන අර ආදර්ශය ඒ රැල්ලට යන්නේ. ගැම්මට යන්නේ. ගැම්මට ගියාට පස්සේ අර පොඩි දක්ෂතාවක් කියන කතියක් අරගෙන යනවා. එනිසා මේ පරිණායක ගුණ කිසි වෙලාවක දෙපර බලන්නෙත් නැහැ වර්ෂිත බලන්නෙත් නැහැ එයා කොහොමඩක්ද හරීම තලතුණයි ඒ පරිණායක ගුණාගේ වැඩේම තමයි එයා දීවල කපාන අනිත් වගේ මේ පරිසරයේ හුඟ දෙනෙක් මේ සාකච්ඡා කරනකොට වැටහගත්තොත් අයියෝ මාත් උතෙන්ද ගියානේ මමත් පසු ඇස් ආවනේද කියලා දැනගත්තොත් පහුවෙන්න මේක සාමාන්‍ය දෙයක් කරන එකට යන මේක ඇත්තටම සම්පූර්ණ මේ බිස්නස් කරනකොට වුණත් රිස්ක් ලවර්ස්ලා ඉන්නේ ඕන දෙයක් වෙච්චා වයි කියලා සල්ලි දාන්න අල්ලලා යනවා බිස්නස් ඩිග්‍රීස් තිබුණා සල්ලි තිබුණා හරියට නියම ඉන්වෙස්ට්මන්ට් එක ඒ වෙලාවේදී කරනවා කියන එක හම්බයක්. ඒ නිසා භාවනා කොච්චර අත්දැකීම තිබ්බත් නිවන් දකින්න ඕනකම තිබ්බත් මෙන්න මේකයි මේ කියන්නේ කියලා එතනදී මේ தත්ත්වය අවබෝධ කර ගැනීම අහම්බයක් සිද්ධ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන අවස්ථාවේදී හුස්ම රැල්ල නොපෙනී ගොස් ධාතු මනසිකාරයට සිත යොමු විය. තද ගති රත්වීම් සෙලවීම් වැටහි ගියා. ඉන්පසු ආකාශයේ පාවි යනමෙන් වැටහුණා. බොහෝ වේලා භාවනා කළ පසු කඳුළු හෙලීමට පටන් ගත්තා. ඉන්පසු ඇඬීම සිදු වුණා. ඇස්වලට කඳුළු ඒම භාවනාවේදී සාමාන්‍ය දෙයක්ද මෙයක් භාවනාවේ ප්‍රතිඵලයක් දැයි කරුණාවෙන් පහදා දෙනම නිලස්. ඕන දෙයක් භාවනාවට කැපයි. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ කියන්නේ මෝත්‍රා පිට වෙන්න ඉඩ තියෙනවා. දාඩිය දාන්න ඉඩ තියෙනවා. කඳුළු වෙන්න ඉඩ තියෙනවා. පැලෙන්න ඉඩ තියෙනවා. වැටෙන්න ඉඩ තියෙනවා. මේක මේ අහවල් දේ නෑ කියන්න බෑ සංසාර අපි ඒ තරම් ಜಾති කෙලෙස් එකතු කරලා තියෙනවා. ඒ කෙලෙස් අවබෝධ කරන වෙලාවේදී මේ මේ ශරීරෙටයි මේ ආත්මෙටයි වෙන්න බෑ කියලා දෙයක් නෑ. ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපි මේ පරියන්කේ ගන්න බද්ද පරියන්කේ තමයි දෙන්නේ. දුන්නාට මොකද මේ පරියන්කේ අම්බරලා කපලා කොටලා හැද කරනෙව්වා දාඩිය දානවා වැగిරෙන ඒවා සමහරට මේ වගේ ගලනවා. වැగిරෙන්න පටන් අර ගන්නවා. ඒ හිතා ගන්න බෑ මේ අපි මොනම ලාභයකටවත් මොනම බයකටවත් කැමති වෙන්නේ දෙයක් ධර්ම විනය කරන්න වෙනවා. ඒක ආවට පස්සේ ඒ කඳුළු සතුටු කඳුළුද දුකටද කියලා කියන්න බෑ. ගාන පටන් ගත්තාම පැය ගාන අපට විනාඩි 10 15 දිගටම යන්න පටන් අරගන්නවා. ඒක වළක්වන්නත් බෑ. ඒ වගේම සැලෙන්න පටන් අර ගන්න වෙලාව සමාහට පරියන්කෙම නෙවෙයි. නිකන් සක්මන් කර කර ඉන්න වෙලාවට හරි වෙන වෙලාවට හරි එන්න පුළුවන්. ඉතින් ඒක සමාහට හිතනවා මේ භාවනාවට සම්බන්ධ නැද්ද නැහැ කියලා. නමුත් මේක මේ පරිවර්තන වේගන යනකොට මේ සම්මතයේ ඉඳලා මේ ලෝකල් එක්ස්පීරියන්ස් එකේ ඉඳලා ඒ නන් ලෝකල් එකට යනකොට සම්පූර්ණ එක්ස්පැන්ෂන් එකට එන එක පාරට නිකන් මේ මිරිකලා තිබුණ දෙයක් අදලා දැම්මා වගේ එතකොට නිකන් එයා පොකට් එකට වැටෙනවා වගේ ප්ලේන් එකක් ගෑවෙනවා. ඒක නතර වුණා කියන්නේ ඉතලා ආයෙ එකක් දෙනවා. එහෙම එහෙම එහෙම සම්පූර්ණ මේක නිකන් මේ වැකියුම් එකට දැම්මා වගේ සමහරට මිරිකන්න පටන් අරගත්තාම පිඹුරෙක් ඇවිල්ලා වෙලන්නා වගේ මිරිකලා ග්‍රිප් එක අල්ලනවා. මම ටයර් ටියුබ් එකක් දාලා වෙලනවා වගේ මේක පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා නිකන් සාමාන්‍ය කඩලටයක් සමකට විතර පුංචි කරන වෙලාවල් එනවා. ඒ වගේ මහා පුදුමාකාර දේවල් එනවා. එතකොට ඒ කියන්නේ එක ධාතු ගුණයක් ටිකක් අන්තයකට ගිහිල්ලා. ඉතින් ඒකෙදි එනකොට ලොකු ස්වාමීන් වහන්සේ ඔය සත්‍යවිසුද්ධි පොතේ කියලා තියෙනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. එක එක ධාතුන් ආපුවම මේගොල්ලෝ කතා කරන භාෂාව ඒක තමයි. උණුසුම ආපුවම කරන්නේ මේක සම්පූර්ණ වාෂ්පීකරණය කරලා දානවා. සීතල ආපුවම මේක අයිස් කරලා <clears throat> සම්පූර්ණ ගිල්ලනවා. බරගතිය ආපුවම රසදිය වගේ පොළොවට දැම්මත් කිලාගෙන යන විදිහට. සහැල්ලු ගතිය ආපම තොරංගලිය වගේ උඩ දානවා. ඒ එක එකන ආපුවම මේ මං ආවයි කියලා කියන්නේ එහෙම තමයි. එතකොට එයාගේ වැඩ පිළිවෙලට බාධා කරන්න එපයි කියනවා. ඇති වෙන්න අපේ වේදිකාව රංගපාන ඉඩ දෙන්නේ කියලා. එහෙම දෙන්න නම් සෑහෙන අර අනාත්ම සංඥාවකින් නැත්නම් අර තද බල සක්කාය දිට්ඨියකින් තොරව ධර්මතාවයට ඉඩ දෙන ගතිය තියෙනවා. ඒ නිසා මේකෙදි anything valid. භාවනාවේ විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී සම්මසන ඥාන අවස්ථාවේදී ඔක්කොගෙම පොඩ පොඩ දෙනවා. ටික ටික ටික ටික නිකන් සැලඩ් එකක් හදලා තියෙනවා වගේ හැමදේම දාලා කලවම් කරලා දෙනවා. හැබැයි පිරිසිදු නැහැ. අරකින් මේකට පිරිසිදු නැහැ. ඊට පස්සේ ඔය උද්‍යප්පේ බලවත් අවස්ථාව සහ භංග ඥාන වගේ වෙනකොට එකක් අරගෙන එකම දෙයක් අරගෙන මදිනෝ කියන්න දෙනවා. එතකොට හිතනවා මේ රාජදඬුවමකින්වත් නොකරන දෙයක්. මේ පුදුම ගුණයක් තියෙනවා ඒක දැරීමේ ශක්තියක් එක්ක දෙන්නේ. භාවනාවෙන් කෙරෙනවා නම් ඒ අධික උෂ්ණක් අධික ඇඳිල්ලක් ආවට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. වෙනදා කරගන්න බැරි තරම් මේ වෙනදා ඇත්තටම අපි වෙනකොට සැලිලා පිළිතුරු හොයන ගතියක් එනවා. භාවනාවෙන් ගෙනියනවා නම් ඒක ටික ටික ටික ටික දිදි දිදි දැරීමේ ශක්තිය දෙනවා. ඒ නිසා යම් කිසි වෙලාවකට කමඨහන් සුද්ධ කරනකොට කවුරු හරි කියනවනම් මම ආනාපාන හිත තියාගෙන ඉන්නකොට මට මේ කකුලේ වේදනාවක් ආවා. ඒක මේ අමු මස් කපනා වගේ කපාන කපාන කපාන ගියා. නැත්තම් නිකන් වෙල්ඩින් ලාම්පුවක් ඇල්ලුවා වගේ පිච්චීගෙන යනවා. හොඳට දැනනවා කියනකොට අහන්නේ ඒක ඒ වෙලාවේ දරන්න පුළුවන්ද කියලා. භාවනා වෙන යෝගාවචරයට එතකොටයි මතක් වෙන්නේ ජයග්‍රහණ ඕ ස්වාමීන් වහන්සේ ඒක නම් දරද. එහෙනම් දරාගෙන යන ගමන් ආනාපානෙත් බලන්නේ. එතකොට දැක උපදින්න මේ සම්පූර්ණ හිත පිට ගියයි කියලා භාවනාවෙන් තොර දෙයක් නම් දැරීමේ ශක්තිය ඉන්න බයයි, චකිතයයි ඇවිල්ලා ආනපානට යන්න බෑ. මේකම හිත පැහැර ගන්නවා. අරකෙත් හිත පැහැර ගන්නවා. නමුත් වෙනදට වැඩිය දැරීමේ ශක්තියක් එනවා. ධම්මෝ ආවේ රක්ඛති ධම්මචාරී කියලා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මම සාමාන්‍ය මානසිකත්වයේ කියන මේ වගේ දෙයක් මට වුණ දෙන්න බෑ. මොකද්දෝ ධර්මයෙන් අපි මේ hardening process එකක්. දැඩි කිරීමේ වැඩපිළිවෙලට ගෙනියනවා මෙච්චර ධර්ම ළඟුව එක තියෙද්දි. ආනාපානෙ පේනවා. සමහර වෙලාවට වරදොල තේරුම් ගන්න එපා කාම ආසාව එනවා. අධිකතර කාම ආසාවක් එනවා. ඒක මේ කාම ක්‍රීඩාවකදී නැති තරම් ඇවිල්ලා ඉඳුරන් පිනවන්න පටන් ගන්නවා. ඉඳුරන් කියන්නේ මේ ප්‍රීණනයක්, ප්‍රමෝදයක් උදුමාකාරය තියෙනවා. සැකයක් පහළ වෙනවා. මගේ හිත මේ කාම අරමුණක් ඇසුරු කරනවා කියලා. ඒක අරමුණක් නෑ. දරන්නත් පුළුවන්. හොඳට බැලුවොත් ආනාපාන පේනවා. ද්වේෂ එනවා ද්වේෂ කියලා කියන්නේ දරා ගන්න බැරි තරම් පටිලියක්. හිනාවකුත් එනවා. එනකම් හිනාවකුත් එනවා. ආනපන තලතයි. තමාට මේ නිදිමත වගේ මත්ගති පුදුම විදිහට මත්ගතිය ඇති කරනවා. ඒ මත්ගතියක් බව දන්නවා. දරන්නත් පුළුවන්. සැකනම් ආනපනට යන්නත් පුළුවන්. අන්නේ විදිහට මේ මුළු එකම මකල ආය අලුතෙන් අඹනවා වගේ. අපි ඔය කියන්නේ මේ තරහ කොල්ලෙක් හිතුවක්කාරයෙක් නම් මේකම මකලා කෝවේ දාලා අඳුවක් තමන්න බෑ මේකගේ තියෙන මේ නරක ගති අරින්න බෑ කියලා වගේ බලන්නේ. අද මෙතෙන්දි කරන්නේ ඔක්කොම රීෂපල් කරනවා. අපේ තියෙන හැම හැකියාවක්ම කායික මානසික ධර්ම අඹලා අඹලා කුඩු කරලා ආය අඹනවා. කුඩු කරනවා ආය අඹනවා. කරගෙන කරගෙන යනකොට මේ ධර්ම විශ්ින් 아무තු මේ පුරුෂ ධම්ම සාක්ෂි ගුණේ තියෙනා වගේ හැඩ කිරීලක් හැඩ කරනවා. ඒ නිසා ඒකට බාධා නොකර යන්න නම් මේක මමයි මගේ මගේ ආත්මය කියන හැඟීම නැතුව යන්න දෙන එකයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අඬනවයි කියන එක නම් නොවුනොත් සෞතුයි කියලා තමයි කියන්නේ. ඒ තරම්ම අඬන්න වෙනවා. සතුටටද කියන්න දන්නේ නැහැ, කනගාටුටද කියන්න දන්නේ නැහැ. ආවට පස්සේ වළක්වන්න බැරි තරමට යනවා. ඉතින් එතකොට මේ මේ දෙනකක් එක භාවනා කරන්න ගියාම මොකද මොකද හිතෙනවා. බලන ඉන්න කට්ටියත් මොකද මොකද හිතෙනවා. කරන්න දෙයක් නැහැ. නොසෙල්වෙන එනම් ගමන් නොකරන සමත සහ විදර්ශනා ආලෝකවල වෙනස පහදා දෙන්න. ඇත්තටම නොසෙල්වෙන මොනම දෙයක් ඇත්තේ නැහැ. අර ඉස්සලා ඉස්සලා එන ආලෝක ගොඩාක් සැලවෙන සැලවෙන සුළුයි. ඒහා සංසන්දනාතෝ බලනකොට දැන් මේ ආලෝකේ එකතන තිබ්බා වගේ පේන්න පටන් අර ගන්නවා ඉච්චර. ඒක නිකන් අපි බැලුවොත් මුත්තම මේ ටියෝඩ් ලයිට් එකට හරි මයික් මේ මොනවාද ටෙලස්කෝප් එකකට දාලා හඳට අල්ලගුවොත් මොන්නම වෙලාවකත් හඳ අල්ලන්න බෑ ඒ තරම් සීඝ්‍රයෙන් හඳ බහින්න. ඒකේ ස්ක්‍රීන් එකට හඳ අල්ලනකොටම බහලා ඉවරයි. ඒ තරම් හඳ ඉක්මනට යනවා. මොකද මෙහෙම ඉඳලා බලනකොට අපිට පේන්නේ හඳ ස්ථිර වෙලා වගේ නෝ හඳ කවදාකවත් ස්ථිර නෑ. හොඳට ලං වෙලා බලනකොට වේග වැඩි. නමුත් අර මේ ආලෝකය ගැන කතා කරනකොට ඒකේ සාමාන්‍ය විසුද්ධි මාර්ගය බව පිළිගන්නවා. පටන් ගන්න ආලෝකය උගා කොලටයි. ඒක නිකන් සුදු දුමාරයක් වගේ මිස්ට් එකක් වගේ ඇවිල්ලා එහාට මැද නලියනවා. නිකන් හඳුන් කුරු ගොඩාක් එක තැන පත්තු කරපුවාම හඳුන් කුරක් එකම උඩ සුදු පාට වලාවක් තියෙනවා පොඩ්ඩක් උඩට ගියාම පිහගෙන යනවනේ. ඔය කන්නේ එහෙම තියෙනවා යායක් හඳුන් කුරු පත්තු කරලා හඳුන් කුරු එකත් එක්කම වලාකුළු පේනවා. පොඩ්ඩක් උඩට යනකොට නෑ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා එනව නැති වෙනව එනව නැති වෙනව තිබිලා අන්තිමට නිකන් මේ ගස් හස්සෙන් ආලෝකය පේනවා වගේ හිතිච්ච ආලෝකයක් තියෙනවා. හැබැයි ඒක යහයට නෑ. හරියන්නේ චිත්තින් තියෙනවා. හැබැයි ඒක දඟලන්නේ නෑ. අර වගේ වොලටයිල් නෑ. ඊට පස්සේ ටිකක් ගිහිල්ලා මුළු එකම නිකන් මේ මැරිච්ච සුදු පිටියක තියෙන ආලෝකය වගේ නිකන් හති හතර වටේම ඉර ටිකක් නැගගෙන එනකොට අරුණෙන ඉර ආලෝකය වගේ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ඒ ඉස්සර පස්සර උඩ යට පැහැදිච්ච ආලෝකය පිටු වෙලා පිටු වෙලා පිටු වෙලා සමානලාට මේ තැටියක් වාගේ වලයක් වාගේ ඉස්සරහ එකතු වෙනවා. එකතු වෙලා ඒක මේ දක්ෂ වුණොත් සූර වුණොත් ඒක ගැසි ගැසි ගැසි ගැසි ගැසි ගැසි Taman දිහාට එන්න පටන් අරගන්නවා. එතකොට තමයි යම් කිසි මට්ටමක් ආවට පස්සේ ඒක උපචාර සමාධියේ ඉඳලා අර්පණ සමාධියට වැටෙන එක හෝ එහෙ නැත්නම් මේ විපස්සනා වශයෙන් අරමුණට බැසගත්තාසේ ඇතුළට යනකොට ඒක ඉක්තිර වුණා වගේ තමයි පේන්නේ. මට මතකයි ඒකට නිදර්ශනයක් කියනවා නම් මේ ඔය ඉංජිනේරු ෆැකල්ටි එකේදී හරි ගස්සලා තිබුණා මොඩල් එකක්. ඒකෙත් තිබුණේ මේ මෝටරයක් වැඩ කරනවා තප්පරයකට 3600ක විනාඩියකට 3600ක් චක්‍ර කරකැවෙන. ඒකට මේ ප්ලේට් එකක් තැටියක් අල්ලලා තිනවා ඒක තප්පරයකට සමාවෙන්න විනාඩියකට 3600ක් වේගෙන් කරකැවෙනවා. ඒක නතර කරලා මේ කෝක්කොලින් මේ මේ මොනවද පොරොප්පෝලින් හදලා තියෙන මේ වීල් එකක් ඒකේ මිනිස්සෙගේ රූපයක් ඇඳලා තියෙන චෝක්කොලින් කරගෙනකොට මොනවක්වත් පේන්නේ සම්පූර්ණ මොනවක්වත් පේන්නේ නැහැ ඊපස්සේ ඉස්සරහින් ලයිට් එකක් අල්ලනවා ඒ ලයිට් එකේ ෆ්ලෑෂ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒක තප්පරේ විනාඩි 3600 දෙන්න පුළුවන් 3500 දෙන්න පුළුවන් 3700 දෙන්න පුළුවන් ඊට පස්සේ ඒක ඕන් කරලා හරියට 3600 වගේ කරකිනකොට අර ඇඳපු රූපේ කෙලින් හිටියා වගේ හිටිනවා වීල් එක කරකෙන්න 3600ක වේගෙන් මේක ෆ්ලෑෂ් වෙනවා 3600ක වේගෙ. ඒකට අර ඇඳපු රූපෙ මෙහෙමම හිටනවා. මේකේ ෆ්ලෑෂර් එකේ වේගය 3500 යනකොට රූපෙ හිමීට මේ පැත්තට කරකිනවා. මේක 3700 කරනකොට මේක හිමීට මේ පැත්තට කරකිනවා. අන්න ඒ වගේ ඒකත් 3600 මේකත් 3600 වෙනකොට ඉද්ද ගැහුවා වගේ හිටිනවා. ඒ වගේ අපේ හිතේ වේගය රූපාරම්මණයක ඇතිවීම නැතිවීම වේගයට සම්පාත වෙනකොට අපිට ඒ රූපේ එහෙම කෙලින් තිබ්බා වගේ තමයි පේන්නේ. එතෙන්දී දෙකම ඇත්තටම වේගෙන් කරගන්න එකයි වෙන්නේ. නමුත් දෙකම එක හා සමාන තැලි වෙනවා. දෙකේ වේග දෙක සම වෙනකොට ඒ දෙක අතර පුදුමාකාරමය ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකක් වගේ ආකර්ෂණයකුත් වෙනවා. කිලින් හිතේ වගේ තමයි තියෙන්නේ. ඒක මේ අපි කියන්නේ දෙකම සම්පාත වීමක් දෙක සමල සමාන්තර වීමක් ඒ සමාන්තර වුණාට පස්සේ මේකේ ඉඳලා අරකට යනවා යන්න පුළුවන් තරමට වගේ එකතු වෙනවා නමුත් ඒකේ අදහස් කරන්නේ දෙකම නිශ්චලයි කියලා. දෙකම ඒකාකාර වේගයෙන් එකම ගාහනකට රත් වෙන්න පටන් අරගත්තාම යාදක රතන රත සමග පෑහීමක් නැත ලාකඩයේ එහෙම නැත එකක් රත් වෙත අනික පෑහෙත කියලා කියනවා. යකඩ දෙකක් රත් වෙන්න නම් දෙකම එක ගාහනට රත් වෙන්න ඕනේ. එකක් රත් වෙලා එකක් නැතුනොත් පෑහෙන්නේ නැහැ. යහදක රත නොරත සමග පෑහීම නැත. ලාකඩේ එහෙම නැත එකක් රත් වෙත අනික පෑහෙත. හැබැයි ලාකඩේ ගහන වෙල්දිම ඉතර හයියට අල්ලන්නේ නැහැ. යකඩ වෙල්දිම දතා දෙකක් නැහැ. ඒ නිසා මේ දෙකම ගහනට රත් වුණාට පස්සේ එන ඒ සම්බන්ධතාවය ওই සාමාන්‍ය ලාකඩ රත් විල්ලක් වගේ නෙමෙයි. එතකොට පේන්නේ අර ඉස්සරහින් තියෙන නිමිත්ත ඉස්සර හිටියා වගේ. ඒ කියන්නේ හිත කිසිම විදිහකට එන අරමුණෙන් පිටපණින්නේ නැහැ. කද්දාක සද්දයක් අහන්නේ නැහැ. කද්දාක රූපයක් බලන්නේ නැහැ. වේදනාවක් විඳින්නේ නැහැ. හිතන්නේ නැහැ. හරියටම අරමුණටම එනේන වේගෙන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා. උපමාවට කියනවනම් හරියට පිම්මට වෙඩි තියන පුරුදුච්ච මිනිසයා පණින පණින සතාට හරියටම පිම්මට වෙඩි තියනවා. එතකොට අර ටාගට් බෝඩ් එකට වෙඩි තියනකට වැඩිය ලොකු සෙල්ලක්කාරකමක් තියෙනවා. ඒ වගේ වෙනකොට තමයි ඔය මේ ප්‍රතිභාග නිමිත්ත කෙලින්ම හිටින්නේ ඔක හුඟක් ප්‍රකට සමත සමාධිය. විපස්සනා සමාධියේ උච්චර වෙනකන් යෝගාවචරයට සෙල්ලම් කරගෙන ඉන්න හම්බෙන්නේ ඒක මේ සිද්ධිය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ධාතු මනස කාට වැටෙනවා. සමත සමාධිය නෑ ඕකම ස්පෙෂලායිස් කරනවා. එතකොට තමයි ඒ ආලෝකයම තමයි අපිට ආලෝක කසින බවටපත් කරන්න දිබ්බ චක්කු ඥාන වලට දාන්න ආදි වශයෙන් වැඩ වලට ගන්න ඕනම කීකරු කරගත්ත මෙල්ල කරගත්ත වශී කරගත්ත ආලෝක තමයි. ගරුසංශ මෝහණයෙන් යටිසිත අවදි කිරීම සහ උඩුසිත නැවතීම self hypnotism සහ අපගේ මෙම භාවනා ක්‍රම අතර සම්බන්ධයක් තිබේද? මෝහණයේදී සිදුවන්නේ කුමක්දයි භාවනා ක්‍රමය අනුව පහදා දෙනු මැන. අතර මට මේ ඒක පිළිබඳව මම දන්නේ නැහැ මෝහන ක්‍රමය මම කරලා නැහැ. ඒ වගේම බාහිර ඒ කියන්නේ බටහිර මනෝවිද්‍යාව අනුක්‍රමයේ තමයි උඩුහිත සහ යටිහිත කියනක වෙබ්ෙන් කරලා දෙලා තියෙන අපේ මේ මේ තේරවාද ක්‍රමයේ හැටියට අපි ළඟ නැහැ ඒ මේ වයක නමුත් දැන් හුඟක් මේ ක්‍රම දෙක අතර සම්බන්ධතාව හොයලා තියෙනවා. හොයාගෙන යනවා. මොකද මේ දෙකම ශීඝ්‍රයෙන් දියුණු වෙන ක්‍රම දෙකක්. මගේ පැත්ත දන්නේ නැහැ. මම කියන්නේ මොහොන මොනවාද මේ හිප්නොට හිප්නොටයිස් කරන සෙල්ස් මේ හිප්නොටිසම්. ඒකේ මේ යටිහිත උඩු හිත නමුත් මේ අහම් අහම් වෙත වගේ ප්‍රොෆෙසර් ඉන්න මම ඒක දැසම මෙතන ටෝක් එකකට අහුම්කම් දුන්නා මේ ඕක සම්බන්ධයෙන් පැයක විතර දේශනාවකට. හැබැයි මම මම දන්නේ නැහැ සංසන්දනාත්මක වෙනසක් කරන්න පුළුවන් වෙයිද කියලා. නමුත් මනුස්සයා ඉන්න නිසා වැඩක් ගමු කියලා මට හිතෙනවා. ඒ අහම්බෙන්නේ අපිට මේ වගේ කෙනෙක් හම්බෙන්නේ මේ මොකද මේ අපේ ඔඩියන්ස් එකට ඉතින් ප්‍රොෆෙසර් කැමතිද දන්නේ නැහැ පොඩ්ඩක් මේ ගැන විනාඩි 10ක 15ක විතර වගේ ඒ කියන්නේ මේ හිප්නොටයිස් කරනකොට මතක් කරන මේ උඩුහිත හා යටිසිත අතර වෙනස අපි කොහොමද සාමාන්‍ය ජීවිතේ අපි තේරුම් අරගන්නේ බුද්දිස් පර්ස්පෙක්ටිව් වල බලනකොට ඒකේ මොකද්ද පැරලලිසම් එක how can we compare it with the East, uh, asiatic explanation of this western මේකත් එක කියලා මයික් එක දෙන්න මයි පාස් කරන්නකෝ ඔය ඉඳලා කතා කරලා ඉතින් පාස් කරන්නකෝ ප්‍රශ්න කියවන්නකෝ නෑ ප්‍රශ්නේ කියවන්න දෙන්න තමයි පොයින්ට් එකට. අතර මොහොනේ කියන්නේ අතර අපි දන්නවා අපේ උඩහිත යටිහිත භාවනා කරන උඩහිත සම්පූර්ණයෙන් দমনය කළා යටිහිතත් দমনය කිරීම. එතකොට අපි හුඟක් දුරට උඩහිත দমনය කළොත් අපිට මේ භාවනා හොඳට කැම්බරට භාවනා කරගෙන කෙනෙකුට තමුගේ යටිහිතේ තිබෙන මතකයන් තියෙන දේවල් මතක් කරගන්න පුළුවන්. ඉතින් මොහොනෙන් කරන්නේ ඕක මේ නිකන් ෂෝට්කට් එකක් වගේ එක දෙයක්. උඩුහිත দমনය කිරීම අනේ උඩුහිත නිින්දකට දැමීම. ඉතින් උඩුහිත නිින්දකට දැම්මම යටිහිත කියවන්න පුළුවන්. යටිහිත කියවනවා කියන්නේ මේ යටිහිතේ තියෙන ඕනම දෙයක් අපිට අහගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් යටිහිතේ උනාරි නපුරු දෙයක් කියන්නේ අප්‍රසන්න දෙයක් තිබෙනවා නම් මතකයක් ඒ මතකය නිසා අපේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලට බාධාවල් පැමිණෙන්න පුළුවන්. නැත්නම් අපිට අනවශ්‍ය බයවල් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ යටිතර ආපු අමාරුව පෙර ආත්මයකදී සිදුවෙච්ච දෙයක් නිසා යටිතර ආපු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව මොහොනින් ඒ වෙලාවට උභීත නිදි කරවලා ඒක එළියට දා ගන්න පුළුවන් ඒ වුණාට අර භාවනා කරලා උඩින් দমনය කරනවා වගේ තර දෙයක් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. අර ඒ වෙලාවට තියෙන එක මතකයක් නැත්තම් මතක දෙකක් ඉවත් කරන්න පුළුවන්. ඉතින් මට උදාහරණයක් කියන්න පුළුවන්. වරක් මේ මම හම්බෙන්න එකන් ආවා. ඇවිදින්න බැරි කාන්තාවක් උස්සේ නැවිලා මයි ළඟ තිබ්බා. ඉතින් මම ඒ කාන්තාව මෝහණයටපත් කළා. ඒ කියන්නේ එයාගේ උඩීට නින්දටපත් කළා. එයාගෙන් ඇහුවා ඇයි ඔබට ඇවිදින්න බැරි කියලා. එතකොට ඒ වෙලාවට එයා කතා කරන්නේ එයාගේ යටි ඉතින්. එයා කෙලින්ම කිව්වා මට මම මැරෙනකොට මගේ කකුල් දෙක ඉදිමිලයි තිබුණේ. ඒකයි ඇවිදින්න බැරි කියලා. ඉතින් ඒ කියන්නේ ගිය ආත්මේදී මැරෙනකොට කකුල් දෙක ඉදිමිලා ඒ නිසා එයාට මේ මතකයේ තියෙන නිසා එයාට ඇවිදින්න බෑ. ඊපස්සේ මම එයාට දැන් ඒක අමතක කරන්න කියලා ඊට පස්සේ නැගිටින්න කිව්වා නැගිට්ටා ඊට පස්සේ එන්න ඉස්සරහට එන්න කියලා මම පස්සෙන් පස්සට ගියේ පාරේ ඇවිදගෙන ආවා. ඒ පාරේ අවදි කරපුවා මෙයා මේ ඇවිදගෙන කාර්යකට ගියේ. ඒ කියන්නේ අර ගියාත්මේ මතකය නිසා මෙහාත් නෑ ඇවිදින්න බැරුව හිටියා. ඉතින් සමහර කලකට කුඩා කාලේ වෙච්ච දෙයක් නිසා ලොකු කාලේ යම්කි බාධාවක් තියෙන්න පුළුවන්. අන්නේ ඒක තමයි ඉතින් මොහොන කියලා කියන්නේ භාවනාවෙන් ලබන මේ හික්මීම ලබා ගන්න බෑ. ඒ වෙලාවට යම්කිසි මතකයන් නිෂ්ක්‍රිය කරන්න පුළුවන්. ප්‍රොෆෙසර්ගේ තියෙන ලාභය තමයි බටහිර මානසික විද්‍යාව පිළිබඳවත් යම් කිසි අත්දැකීමක් තියෙනවා. ආශ්‍යාකරේ භෞතික අපේ බුද්ධ ධර්ම එකක් තියෙනවා. මේ දෙකේ ඔය කියන උඩුහිත යටිහිත ගත්තොත් අපේ පාලි ජාගරණ එක නැත්නම් බුද්ධ ධර්ම පැත්තෙන් කියනකොට මොනවද කියන පැරලල් සම්බන්ධ කරලා කියන්න බලන වචන. අපේ බුද්ධ ධර්ම හැටියට බලනකොට උඩුහිත කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තියෙන හිත. යටිහිත කියලා කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් වෙනස් වෙච්ච පරණ මතක නැත්නම් මේ ලයිබ්‍රරි ෂොට්ස් ඒ වගේ කියන එකක්ද කොහොමද ඒ වගේ පැත්තෙන් අපිට බ්‍රිජ් එකක් පෙන්නනවා. ඔව් ඒ වගේ කියන ඇත්තටම මේ ටිකක් ඒ වගේ තමයි සම්පූර්ණයෙන් මේ වගේ කියන්න බෑ. මොකද බුද්ධ ආගමේ අපි ගණන් ගන්න මේ උඩු හිතට ඒ වෙලාවේ තියෙන සිතුවිල්ල විතරයි. අනිත් එකට කියන්නේ අර මේ යට හිත ඒකට කියන සිංහල සිංහලේ අනුසය කියන එක නෙවෙයි. භවංග සිත. ඔව්. භවංග සිත කියන්නේ දැනට තියෙන හිත අර අනිත් මත කියන්නේ ඔක්කොම භවංගීත. ඉතින් අපි මොහනේ උඩු හිත යටි හිත කියපුවාම උඩු හිතට අර මේ එවෙල් තියෙන හිතට වැඩි දේවල් අඩංගුයි. ඒ කියන්නේ හිත බෙදලා තියෙන්නේ අර බුද්ධාගම බෙදෙන තැන නෙමෙයි. ඊට වඩා උඟක් පල්ලෙයි. ඒ කියන්නේ අපිට මතක තියෙන හැම දෙයක්ම උඩු හිතටයි තියෙන්නේ. මතක නැති දේවල් යටිහිතටයි තියෙන්නේ ඒ විදිහට ඒක නෑ ඇත්තටම භවංග කියන අදහසට වැටෙන්නේ නෑ මොකද භවංගේ අවදි කරවන්න බෑ භවංගේ වැඩ ගන්න බෑ. අපිට කියලා තියෙන විදිහට. එතකොට වීතික්‍රම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් කියවහම යටිහිත කියන්නේ අනුසය කෙලෙසුත් නෙවෙයි. අනුසය කෙලෙස් කියන කියන්නත් බෑ. මොකද ඒක අපිට ওই වගේ ක්‍රමයකින් මතු කරන්න බෑ. මට හිතෙනවා අහගෙන ඉන්නකොට මේ අපි දන්න මේ කෙලෙස් යාතියක් තියෙනවා. අපි දන්න සදාචාරත්වකම මේ මනසට ගහන්නේ කොහොඳ නැහැ, බන්නේ කොහොඳ නැහැ කියලා. අන්නේ දීයේදී අපි ළඟේ වංචනික ධර්ම වර්ගයක් වැඩ කරනවා. ඒ වංචනික ධර්ම ඒ පුද්ගලයා දන්නෙත් නෑ වෙන කෙනෙක් දැක්කත් මේ යන්නේ මොන drive එකේද කියලා වංචනික ධර්ම දව අල්ලන්න බෑ. මට හිතෙන්නේ අපි අර rational mind එක ගැන කෙලින් වැඩ ටික උදුහිත කියනවනම් වංචනික ධර්ම මතුවෙනවා මෝහණය කරනකොට. එතකොට වෙන්නේ අපි යම් කිසි කෙනෙක් එක්ක කතා කරාට එයත් එක්ක ද්වේෂයක් තියෙනවනම් අපි මෝනිච්චාවෙන් hina වෙලා කතා කරාට යකින් ඒ සුවදකම යන්නේ නැහැ. ඒ පුද්ගලයාට තේරෙනවා අපේ තුලත් අර තිබුණු ක්‍රෝධය තාම පැහැෙන ගතියක් එනවා. ඒක නිසා අපිට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කතා කරන වෙලාවේදී ඔය යට තියෙන වංචාවේ වැඩ කරන යාකරේ ඇති ද්වේෂය මතු කරලා පෙන්වන්නද ඒ පුදුලේ බාහිර ගන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඒක සමාජශීලී නෑ. නමුත් මෝහණයෙන් මොකද්දෝ ක්‍රමයකට ඒ පුදුලටත් නෑ. ඒ පුදුල නිද්‍රාවේ ඉන්නේ අන්නතර වංචනික ධර්ම මතු කර ගන්න පුළුවන් ගතිය. හැබැයි සමහර වෙලාවට පේනවා මේ වංචනික කියන වචනයවත් පාවිච්චි කරන්නත් බෑ. තාක්ෂණිකව නෙවෙයි හැම මතකයක්ම වචනික හෝ හොඳ හෝ සියලුම මතකයන් යටිිතේ තියෙනවා. තියෙනවා. ඉතින් tamunට බාධාවක් ඇති කරන්නේ අර වගේ වංචනික නැත්නම් බය වෙච්ච දයින ළමෙක් ආවා. අවුරුදු 23 ගෑනවා මේ. එයාට මේ ආතරක් හැදිලා දකුණක් දිගාරින්නත් බෑ. බැලුවා මෙයා ගියා නේද මිනිහෙකුට පීයෙන් ඇන්නලා මරලා. ඉතින් ඒ නිසා එයාට දිගාරින්න බෑ. මේ එළවෙන් මට ප්‍රතිකාරයක් කරන්න හම්බුනේ මම ඔස්ට්‍රේලියාවට එන්න සතියකට කලින් ආවේ. ඒක ඒ වගේ අර මත් ඒ කියන්නේ භෞතික බේතක් හෝ උපරේෂණයක් නැතුව මතකේ ඉවත් කළ පමණින් අර සම්පූර්ණ කාය ක්‍රියාවලිය වෙනස් කරනවායි කියලා කියන්නේ අපිට වංජනික ධර්ම වලින් අපි කොච්චර නටවනවද කියන එක. අපි කොච්චර මායා කරනවද කියන එක අපි හිතනවට වැඩිය හරි දරුණුයි. මේක බේරගන්න තියෙන අපේ බුද්ධ ධර්මයේ ක්‍රමයේ හැටියට ක්‍රම දෙකක් අපිට තියෙනවා. අපි කල්යාණ මිත්‍යා ඉදිරිපිට පුළුවන් තරම් යටත් වෙන්න කියලා කියනවා. කල්යාණ මිත්‍යා ඉදිරිපිට පවරන්නේ කියලා කියනවා. මයිස වැරද්දක් තියෙනවනම් කරුණාකරලා මට කරලා දෙන්න කියලා. දෙක සතිය මතුනොත් සතිය මේ වංචනික ධර්ම යට ගන්නෑ. ඒකට මතුවෙන ඉඩක්නවා. හැබැයි එකයි වෙන්නේ මතු වුණාට පිළිගන්නේ නැහැ. සතියෙන් ඕන තරම් අපිට අපේ වංචනික ධර්ම මතු කරලා පෙන්නනවා පිළිගන්න ලෑස්ති නැහැ. මේක ලක්ෂ වාරයක් මතු වෙනකොට කියවලක් තියෙනවා නම් කරුණාර මිත්‍රක් කියලා දෙනවා නම් විතරක් මතු කරගන්න පුළුවන්. අන්න ඒක මේ ෂෝට්කට් එකෙන් මම හිතන්නේ මේ හිප්නොටිසම් වලින් අල්ලලා දෙනවා කියලා. ඒ නිසා මම හිතන්නේ ප්‍රශ්නෙට අපිට ඍජු උත්තරයක් දෙන්න බෑ අපිට පුළුවන් වෙන්නේ අපි දන්න ප්‍රමාණයෙන් දෙක අතර සම්බන්ධතාවය හොයලා දෙන එක තමයි. සන්තෝෂයි මේ දන්නා මිනිස්සෙක් අපිට ප්‍රශ්නයකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙච්ච එක. මෝහණෙන් ඒ පළමු ප්‍රශ්නේ නැවතත් කියවන්නේ මෝහණයෙන් යටිසිත අවදි කිරීම සහ උඩුසිත නැවතීම self hypnosis යන සංකල්පය සහ අපගේ මෙම භාවනා ක්‍රම අතර සම්බන්ධයක් තිබේද? මොහොනේදී සිදුවන්නේ කුමක්දයි භාවනා ක්‍රමය අනුව පහදා දෙනු මැනවි. ඔය ඒක නිසා මට මං පාවිච්චි කරන වචන මාලාව හැටියට මන්දර මම මේක පොයින්ට් එක අල්ලගත්තා නම් අපේ හිත ඉඳුරන් හා බැඳී තියෙන තාක්කල් රූපයක් බලනවා ඇහි සද්දයක් අහනවා කනේ නාසයෙන් රස ගඳ බලනවා රස බලනවා මේ තියෙන තාක්කල් කවදාකවත් අපිට වංචනික ධර්ම පිළිබඳව ජනේලී අරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන එක ඉඳුරන්ට බැඳිච්ච විඥානයේ ඒ මතක සටහනොත් එක්ක සම්පූර්ණ බාහිර බාහිරවර්ති වෙලා බලන රූපෙට හිත දුවනවා, අහන ශබ්දෙට හිත දුවනවා, බලන ගඳට, විඳින රසයට, ලබන පහසට එන ධර්මතාවයට හිත යනවා මිසක් කවදාකවත් ඇහැට කනට නාසයට දිවට හිත ගන්න බෑ. හිත බාහිර අවර්ති. හිත නන්නත්තරයි. භාවනා කරනකොට ආරම්මණයත් බලන්න කියනවා, ద్వාරයත් බලන්න කියනවා, තදෝපන්නයත් බලන්න විවෘත කරන්න කියනවා. එතකොට භාවනා කරපු නැති හිත අරමුණුත් එක තමයි නටන්නේ. රූප වැඩි කරගන්නයි පෝසත් වෙන්න හදන්නේ. ශබ්ද වැඩි කරගන්නයි ගන්ධ රස වැඩි කරගන්න. භාවනා කරනකොට ඒ රූප වෙන්නේ ඇහැටයි කනට නෙවෙයි කියන එක මතක කරලා දෙන්න. ඒකට වෙලාවක භාවනා කරන අපිට මේ සද්ද ඇහිම කන් බෙරේ සිද්ධ වෙන දෙයක් බව ඊට පස්සේ මේ වැඩ පිළිවෙලට ඇහෙනවා කියන මේක දකින්නට වැඩිය වෙනස් කියාගෙන යනකොට ඉන්ද්‍රියයන්ගේ බැඳිච්ච ගතිය ඉන්ද්‍රියට වාල් වෙන ගතිය නැති වෙලා හිත සමහර වෙලාවල් වලට මැදහත් වෙනවා උදාහරණයකට කියනවා නම් ආනාපානෙ හුඟක් භාවනා කරනකොට ආනාපානය තුලින්ම ආනාපානෙ නැති තැනට යන්න පුළුවන් මේකම වෙනවා රූප බලනකොට කසිනයක් ඉස්සරහට තියාන ඇස් දෙක වහගන්න කියනවා. එතකොට කසින මණ්ඩලේ ෂෝක් එකට පේනවා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත උග්ඝහ නිමිත්ත පේනවා. ඒකම වශී කරගෙන වශී කරන වශී කරන ගියාම ඒක සජීවී වෙනවා. ඇත්ත එකක් වගේ ඇස් දෙක වැහුවට මොකද පේන ඉමේජ් එක සජීවී වෙනවා. සජීවී වෙලා මේක වර්ණ වෙලා ලඟ වුණාට පස්සේ ඇත්ත ගියාට පස්සේ කසින ලස්සන නැහැ. හිත විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ. බලන රූපයක් නෙවෙයි. අන්න වගේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තාක්කල් අපිට කියන්න උඩු හිත වැඩ කරනවා කියලා. හිත අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වුණාට පස්සේ අපිට ඉන්න තනක් මතක නැහැ, වෙලාවක් මතක නැහැ, අරමුණ නැහැ, මෙනෙහි කිරීමක් නැහැ. නමුත් නැහැ කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. අන්නේ අත්දැකීමට බුද්ධි විඳගෙන ඒකේ ආස්වාද කරන්නත් පුළුවන් නැත්නම් මේක විමසා බලන්නත් පුළුවන්. ඒ හිත මට ලොකු දෙයක් ලැබුණා කියලා ඒකට සමවැදිලා ඒකට ආස්වාද කරගෙන සුවසේ ඒක ආඩම්බරයක් කරගෙන ජීවත් වෙන එක තමයි සමථය කියන්නේ. විපස්සනා කියන්නේ ඒ හිතත් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බලනවා. ඒක ඇනලයිස් කරලා බලනවා. අන්නේ ඇනලයිස් කරලා බලන වෙලාවේදී අනිවාර්යයෙන්ම ඒ අනිත්‍ය ප්‍රතිබද්ධ හිත් විඥාන කියන එකයි මම ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ ඒකට වචනේ. අන්නේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බැලුවොත් පමණක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ අපි දකින දේවල් වලද මේ හිතෙන් දාන ප්‍රොජෙක්ෂන්ස් මේ දකින පුද්ගලයා හොඳ දෙයක් නරක දෙයක් උදේට දකින්න හොඳයි නවතට දකින්න හොඳයි කියලා දකින හැම වෙලාවකම අපේ මතකයේ විසින් මේ මිනිස්සයා හැඩ ගන්නවා විශ් ගන්නවා ඊට පස්සේ අපි ඇත්තටම දකින්නේ අපි වෙස් කරනකෝ වේශේ මිසක්ව සාහරූපෙට නෙවෙයි අන්න එතෙන්දී ඒ රූපේ විසින් අපට දෙන පිළිඹුවත් ඒකට අපි හිතෙන් දාන ප්‍රොජෙක්ට් කරන දෙකත් අතර සතිමත් නොවුනොත් නොබෝ වේලාවකින් ඒක විසින් ඇති කරන යථාභූතය යටපත් කරන අපි විසින් ඒකට ආරෝපණය කරන සංස්කරණ සංස්කාර වැඩි වුණාට පස්සේ අපි කබර ගෝයා වුණා තල ගෝයා විදිහට දක්නවා කන්න ඕන වෙනකොට මෙන්න මේකෙදී මම හිතනවා ඔය ඔය මේ වංචනික ධර්ම කියන වචනේ සම්බන්ධ කරගන්න නම් මේක දැකලා නිදර්ශනයක් වශයෙන් කියනවා අපි ගේ ඇතුලේ අපේක්ෂාවෙන් ඉන්නවා ජීවමක් වෙනකම්. එතකොට තැපල් කාර්යයේ බෙල් එක ඇහි කියලා හිතාන තමයි ඉන්නේ. එතකොට බැරි වෙලා හරි ටෙලිෆෝන් එක රින් වුණොත් ඒක අපිට ඇහෙන්නේ තැපල් කාර්යයේ බෙල් එක වගේ. මොකද අපි අපේක්ෂාවෙන් ඉන්නේ නිතරම බෙල් එකක්. ටෙලිෆෝන් එක බෙල් වුණත් එයා දුවන්නේ දොරටයි කියලා කියනවා. මෙන්න මේ වගේ නාටකමක් දිගටම සිද්ධ වෙනවා අපේ. මොකද්ද අපේක්ෂා කරනවා ඒකට සංඥාවක් එනවා. නමුත් ඒ සංඥාව නෙවෙයි අපි අහන්නේ. අපි බලාපොරොත්තු වෙ හිටපේක මේ වගේ තමයි අපකරා පැමිණෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වීම සඳහා ආරම්භන වශයෙන් පැමිණෙන දේවල් තමයි මේක කිචි කවන්නේ. ස්ටර් කරන්නේ. ඊට පස්සේ අපි එතනදී බලාපොරොත්තු වෙච්ච දේ තමයි අපි ප්‍රොජෙක්ට් කරන්නේ එළියට. අන්නේ ප්‍රොජෙක්ට් කරන දේ තුළ තමයි අපි ගොඩක් වෙලාට ජීවත් වෙන්නේ. එන්නේ එතනදී වංචනික ධර්ම 100ට 100ක්ම අවස්ථාව ගන්නවා. නමුත් ඒක අපිට දැක ගන්න නම් අපිට සිද්ධ වෙන්න වෙනවා එන්නකොටම එන ඉම්ප්‍රෙෂන් එකට සතිමත් වෙන්න කියනවා. ඒක හැඩගස්සන්න ඉස්සෙල්ලා. ඒක වර්ණ ගන්නන්න ඉස්සෙල්ලා. ඒක කරන්න බෑ. ඉස්සෙල්ලාම පිළිගන්න ඕන අපි දැනට ඉන්නේ වංචනික ධර්ම වල කියලා. මේක දකින්න දේ මම විශ්ින් කරපු එකක් කියන හැඟීමෙන් බලන බලන ගියොත් වංචනික ධර්ම අඩුවෙන්න තියෙන්නේ ඉස්සර ඉස්සල්ලාම එන සංඥාව. සංඥාව එකම පහුවෙන්න පහුවෙන්න පහුවෙන්න ඒක වර්ණ ගන්නනවා සංස්කරණය වෙනවා හැඩ ගන්නනවා වංචනික தත්ත්වයටපත් වෙනවා බහුල වෙනවා. ඒක නිසා යෝනිසෝමනසිකාරයෙන් කරන්නේ කොච්චර හැඩ ගැහිලා වර්ණ ගන්න වෙලා වංචා වෙලා තිබුණත් ඒක නැවත නැවත එන්න ආරිනවා. එනකොට එනකොට ඊගාව චිත්තක්ෂණයේ අච්චර කෙලෙන්නේ ඉස්සලා දකිනවා. ඊගා චිත්තක්ෂණේ ඊටත් දිහා අවස්ථා දකිනවා. දැක දැක දැක දැක යනකොට මුලට යනකොට තමයි තේරෙන්නේ ඒ එන සංඥාවේ ප්‍රകൃතියේ කිසිම තණ්හා කරන්න දෙයක් නැහැ. කිසිම ද්වේෂ කරන්න දෙයක් නැහැ. ඒක ධර්මතාව. තණ්හා ද්වේෂ මතුවෙන්නේ අපි විහිං මේකට ආරෝපණය කරන දේවල් පති. ඒක නිසා මේ මෝහන ක්‍රමේ යම් පැත්තකට මට හිතෙනවා සම්බන්ධයක් බලන්න පුළුවන් කියලා සතියේ කියනවා choiceless awareness කියලා quality එකක්. be aware without the choice. හොඳක් වශයෙන් නරකක් වශයෙන් ගන්න එපා. එහෙම නැත්නම් non judgmental observation කියලා. observe කරන්න මේක හොඳ නරක වශයෙන් තියන්න නැතුව. එහෙම නැත්නම් evenly suspended attention කියලා කියනවා වර්ග කරන්න එපා. උනා හොඳයි නරකයි මොකක්ද එන තාලෙන් බලබලා ඉන්නකොට තමයි අපෙන් කරන වර්ණ ගැනීම අපෙන් කරන කෙලසිල්ල මේ වංචනික ධර්ම අඩු කරලා ස්වරූපේ දක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකේ ෂෝට් කට් එකක් වශයෙන් තමයි ප්‍රොෆෙසර් සටහන් කරන්නේ මේ හිප්නොටිසම් එක. ආයික වැඩිය පෞරුෂත්වයේ ස්ථිරධාර වෙනසක් ඇති කරන්න පුළුවන් සතියට මේ වැඩේ බාර දෙනවා. ඉතින් මම භාවනා කරනකොට හුඟක් වෙන්නේ මේ තොරතුරු එනකොටම ඒව ජජ්මන්ට් කරන්න හදනවා. මම ඉන්නේ ආන දිබ්බ චක්කු ඥානෙද මට මේ ඉන්නේ උද්‍යප්පේ ඥානෙද මම සංකාර උපේක්ඛාවේද මම ඉන්නේ ප්‍රසම ධානයේද මම සමතේද විපස්සනාවේද ඔය ස්වේතම කියන දේ පිස්සු කියන එක. ඕම එකක් නෙවෙයි විපස්සනාවේ. විපස්සනා තියෙන පැමිණෙන දේ බලපන් ඕකට මොකක්වත් දාන්න එපා. ඔය නම් කරන්න එපා. නම් කරපු ගමන් වංචනික ධර්මයක් තමයි වැඩ කරන්නේ. ගන්නම නරකයි ඒක කම්‍ය දෘෂ්ටි කියන්නේ. කරා පැමිණෙන දේ බලන්න. බලලා ඒක කියන්නේ එච්චරයි. අපිට ඕනේ නෑ ඒකට ලේබල් දාන්න. ඇත්තටම මේ ප්‍රොෆෙසර් කෙනෙක්ගේ හැටියට බලනකොට ඔය ඔය ගියන අපිට මේ වර්තමානයේ දුකක් දෙන මොනවා හරි හේතුවක් හිප්නොටිසම් වල අයින් කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒක ඔක්කොම බය කියන වචනයට වැටෙනවා. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය අපි කියන්නේ කිසිම දෙයක් නැති තැනක ඉන්නකොට මැස්සෙක් ඇවිල්ලා වැහුවා. ඉස්සෙල්ලම වතාවට ඒ වහන මැස්සගේ ගෙන් මට හැඟීමක් කිසිම හැඟීමක් ඇති නොවි මට ඒක බලන්න පුළුවන් වුණේ අද තමයි. ඒක ඒකට මගේ සමාධියේ පොඩ්ඩක්වත් වෙනසක් නේ නෑ ඒක වැරෙන්නේ මට හොඳ විශ්වාසයක් තිබුණා මගේ සමාධිය තවදුරටත් එතනම මම ඉන්න පුළුවන් කියලා මම හරි බයයි කරපොත්තන්ට. ඉතින් මට නිදිමත වේලාවකට කරපොත්තේ මතක් වුණා මම නිදිමත නැති වෙන තරම් මම බයයි. මට ඉතර මේ පැත්ත කරපොත්තෙක් වුණත් මගේ සමාධිය කැඩෙන්නේ නැහැ කියන එක. ඒ වගේ තැනක් කරද ඔය කියන්නේ? ඔය කියන්නේ ඒ විදිහට මේ පටලැවිල්ල සංක්‍රතාවයන් නිදහස් වෙන තැන් තියෙනවා. ඒ නිල්ලබෙදි මට මතකයි එක්කෙනෙක් කිව්වා මේ පිටරට කෙනෙක් භාවනා කරනකොට ශාලාවෙන් පිට භාවනා කරලා මඳුරෝ ඉන්නවා ඒ. ඉතින් ආ හිතාගෙන ගියාලු මඳුරෝ කෑවට කමක් නැහැ මම භාවනා කරනවා. ඒකට අන්තිමම දක්ෂයා තමයි ඔය මේ කවුද මේ ඕස්ට්‍රේලියාවේ මේ යෝගාවචර රාහුල හමුදුරු කඩිගුල්ලවල භාවනා කරන්න වාඩි වෙන්න ගිහිල්ලා. කඩිගුල්ල භාවනා කරලා ඒ කූඹි කනකොට ඒක මෙව ගන්න. ඒකට කූඹියෝ ඉන්න මදුරෝ කන තැන් වලට ගිහිල්ලා සිවුර ගලවලා දාලා වාඩි වෙනවා. මොකුත් නැතිලු වහගෙන කනවලු. ඉතින් මේ කෙනෙකුත් ඒ වගේ ගිහිල්ලා මදුරෝ ඉන්න බව දැනගෙන එළියේ භාවනා කර කර ඉන්න වෙලාවේදී මදුරෙක් ඇවිල්ලා වැහුවලු. අහනකොටම අර පළවෙනි සැරේ සමාධියක් තිබිලා නැහැ. කොච්චර සමාජයක් තිබුණේ නැහැ මදුරුවා වහලා අරක විදිනකොට පුදුම තරහක් මෙච්චර දුර ඇවිල්ලා කෙරුවා දන්නවා මදුරුව කනවා ඊට පස්සේ කරබන් ඉඳලා පහුවෙන් දවසේ කියලා වාඩි වෙච්චාම ඒ මදුරුව ඇවිල්ලා වහනකොට අර මදුරුවත් එක්ක තියෙන ද්වේෂයයි ඒ කටයුතු කරනකොට එයාට තේරුණා වෙච්චකද අර තරම්ම තරහ යන්නේ නැහැ කියලා. ඕනේ මගුලක් වෙන්නේ කියලා දැන් ඇහැරලා බලන්න හිතුණලු. ඇහැරලා බලනකොට සමනලියක් වහලා ඉන්නේ. ඉතින් කියනවා ඒක ඔය මේක නෙමෙයි ඒක වෙන පැත්තකින් විස්තර කරන්නේ මේ ෆයිට් එක දැන් දීගෙන ඉන්නේ මගේ දැන් භාවනාව හොඳ නිසා මధుර වැහුවට මට ඉවසන්න පුළුවන් කියලා බලාගෙන ඉඳලා බannකොට සමනලෙක් ලුහලා තියෙනවා. ඒ වගේ තව එක්කෙනෙක් හිටියා එයාට සෙනඟ වැඳ භාවනා කරන්න බෑ. පිරිසක් එක්ක ගියාම ඉන්න බෑ. ඉතින් මිනිස්සයා ගොඩින් මාතට ආසන නිසා හැමදාම නිල්ලඹ යනවා. එහෙම ගිහලා භාවනා පැයේ එළියටලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ගොඩින් මාතා කිව්වම කියන්නේ නැහැ මොකද කියලා. ඊට පස්සේ අම්ජුකට කියනවා මට මේ සෙනඟ මත භාවනා කරනකොට නිකන් සබකෝලයක් එනවා කියලා. ඊට පස්සේ නේල් ගොඩින් මාතා කිව්වල එහෙනම් භාවනා සාගල් දොර ඇරලා තියෙදි ඔය එළිය භාවනා කරන්න කියලා පෙනෙන්න. ඔයා එයාට පේනවා මෙයාද ඒත් බැරිලු. ඊට පස්සේ දවසක ටිකක් මේ කට්ටිය භාවනා කරලා දොර ඇරලා දුන්නා. ඒ ඇත්තට මේකට භාවනා කරනවා. ඊට පස්සේ ගොඩින් මාතා කිව්වල එහෙම ටික ටික ටික ටික ශාලාවට කිට්ටුවෙන් භාවනා කරන්න ඔය බය තියෙනවා. තියෙන බය දැනව කරන්නේ කියලා. එක දවසක් මෙයා කරගෙන කරගෙන ඉන්න ගමන් දොර වහලා දොර එළිය පැත්තේ ඉඳගෙන වාහනා කරනවා. වාහනා පැයේ දොර වහලා එළියේ ඉඳගෙන. ඉතින් මෑණි කිලු කොහොම හරි කරලා අද මට දැන් ඇතුළට යන්න ඕනයි කියලා. දොර ගාවට එනකොට පස ගන්නවා. දොර ගාවට එනවා තමයි මේ භාවනාව දැන් කැරෙනවා. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා යා දොර ඇරලා බලනකොට ශාලාවේ කවුරුවක්වත් නැතිලු. එළියේ ඉඳගෙන ෆයිට් කරන්න මේ සෙනඟ මත භාවනා කරන්න බැරුවට. බලනකොට ශාලාවේ කවුරක්වත් නැහැ. ඉතින් පස්සේ ඇවිල්ලා කිව්වලු අපි කොච්චර හුඹස් බයකින්ද ජීවත් වෙන්නේ කල්ප ගණන් ගියත් මේක හිතේ යන්නේ නැහැ. අන්තිම බලනකොට අතට කවුරුත් නැහැ. ඒක දැක්කට පස්සේ ඊට බහුවෙන්ද යාට පුළුවන්කම තිබුණයි කියලා කියනවා. මේ තැනක හිතියට ප්‍රශ්නයක් නැහැ. මම මේ කරන්නේ මම විශ්ින් ඇති කරගත්ත හුඹස් බයක් කියන එක ඇති වුණාට පස්සේ ඒකම සෙල්ලක්කාරකමක් වෙනවා. මට මේ කරන්න බැරි දේ කරන්න ඕනයි කියලා. ඉතින් ඒ වගේ අපි අර ඉස්සල්ලාම අපිට තියෙන්නේ අපේ රුචි අරුචිකම් අනුව අපේ රුචි අනුව ඒ සුදුසු භාවනා ගුරුවරයා අපි තෝරනවා ටීම් එක තෝරනවා ආසනය තෝරනවා තැන තෝරනවා දෝෂයක් නැහැ ඔත් කරගෙන කරගෙන යනකොට අපි ඔක්කොම හියුමනිටි එකට වැටෙනවා ඔක්කොම මනුස්සකමට වැටෙනකොට අර වෙනද ප්‍රතික්ෂේප කරපු දේවල් ඕනේ තරම් කරත හැකි හැබැයි අර සෙල්ලක්කාරකම නැත්තම් රිස්ක් ලවින් කැරක්ටර් එක නැත්තම් අර පරණ කීවේජ් එකෙමයි දුවන්නේ ඒ ඒකමයි දුවන්නේ. නමුත් බannකොට ඇත්තටම අපි ඒ වෙනකොට අපේ හැකියාවන් වැඩි වෙලා. ඉතින් ඒකට අහම්බයක් වෙන්න ඕන. දඩස් ගාලා කවුරුත් නැති විදිහට ගිහලා නොකරන තැනකට දාලා බලලා බැන බැන පටන් ගන්නවා. අයියෝ මට මෙච්චර දෙයක්ද මේ හැප නැතුව අන්තිම බලන්න ඒක දරා ගන්න පුළුවන්. භානා යම් කිසි මට්ටමකට ගියාම ඕන තැනක ඕනේ කරදරයක් දීදී කිරීමේ හැකියාව එනවා. නමුත් ඒක කවදාකවත් යාළුවෙක් විසින්වත් Taman හිතලවත් නෙවෙයි යන්නේ. අහම්බෙකින් කන හරහා බාරක් වදින්න ඕන. සම්පූර්ණ අභග්ය සම්පන්න දෙයක් වෙච්ච ගම උන්න ඕන ගිනි අගුරක් වෙච්චා කියලා භාවනා කරලා බලනකොට කොත්හයි. බලනකොට පේනවා මෙතෙක් කල අපි විහිං දාගත්ත ඇතුලෙන් හිතින් මත මවාගත්ත මේ චිත්ත රූපයක් අරගෙන යන්නේ ඒ චිත්ත රූපේ අර නන් ලෝකල් එක්ස්පීරියන්ස් එකට එනකොට එහෙමම නෑ ඒක හැඩේ නිලේ වෙනස් වෙලා යනවා ඒක නිසා අපි මේ මම මේ කියන්නේ මගේ රුචිය මගේ පෞරුෂත්වය ඇතුව ගියාට භාවනාවෙන් කෙලවර වෙනකොට බුදු හිතක් ඇති වෙන්නේ. මේ බුදු හිත යුනිවර්සල් කොන්ෂස්නස් ඕන දෙයක් දරන්න පුළුවන්. ඒ බව තේරෙන්නේ හැමදාම අහම්බෙකින් එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්න කාලෙට. තමන්ට වෙච්ච ව්‍යසනයක් විදිහට තමයි තියෙන්නේ. මොකද ඒකට බුණ දිල බලනකොට කරන්න පුළුවන් ගැතියනවා. ඒක මේ හිප්නොටිසම් වගේ එකකින් එන එකක් නෙවෙයි. අර මයින්ඩ්ෆුල්නස් එකේ තියෙන choicelessness එක නිසා. ඒක නිසා අපි හැම වෙලාවෙම කරා පැමිණෙන දේවල් රුචියට අරුචියට යට කරන්න එපා. හොඳයි නරකයි කියලා තෝරන්න එපා. මේ ජජ් කරන්න යන්න එපා. පැමිණෙන දේෙන් අකුසල් වෙන්නේ නැහැ කියන එක හිතාගෙන ඉන්න. තමා කරා පැමිණෙන දේෙන් අකුසල් සිද්ධ වෙන්නේ. තමන් චේතනාපූර්වක කරන දේෙන් තමයි තමන් ඒකට දක්වන ප්‍රතිචාරයෙන් තමයි අකුසල් සිද්ධ වෙන්නේ. ඒක නිසා මොන දෙයක් අපිට වුණත් විච්චි දෙයට එන්න සීලද කියලා දෙමලෙන් කියනවා. විච්චි දෙයට එන්න සීලද. විච්චි දෙයට මොකද කරන්නේ? ඒක හොඳටම නිකන් සාමාන්‍ය ජීවිතෙත් ඒක ඕනේ. භාවනා කරනකොට නම් නිතරම ඔක පරීක්ෂා වෙලා පරීක්ෂලා එන්නේ කැපැසිටි එක වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා මම කියනවා ඕනම කෙල්ලෙක් භාවනා කරුවොත් කොල්ලෙක් වෙනවා. ඒක නම් වළක්වන්න බෑ. ඔය කෙල්ලන්ගේ කෙලිකම තියෙන්නේ හිතේ. භාවනා කරනකොට විපස්සනාවට එනකොට සම්පූර්ණ ෆුල් ලයිසන් එක හම්බ වෙනවා. මෙහෙනම් ඉතින් ඕස්ට්‍රේලියාව කොහොමදක් කෙල්ලන්ට ලයිසන් දීලානේ තියෙන්නේ. ලංකාවේ කෙල්ලන්ට දෙන්නේ නැහැ. ලංකාවේ කෙල්ල හැදෙන බොහොම ඉතින් අර මේ බයපක්ෂ සහිතව ගතියදී එනත් විපස්සනා කරන්න පටන් අරගත්තට පස්සේ ඕනේ ප්‍රශ්නයකට ඕනේ අභියෝගයකට හිතාගන්න බැරි කීයකට ඉදිරිපත් වෙන ගතියක් යනවා. ඉතින් ඒ නිසා ඒකට බය නම් භාවනා කරන්න එපා. ඕනේ නම් ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගන්න දෙන්න භාවනා ඒක වෙන්නදී දෙමව්පියෝ කෙල්ල භාවනා කරනට විරුද්ධව. උගාවත් තරහයි. ලංකාවේ මේ පිළිමි කට්ටිය කොහොම හරි කියලා දඩබඩ ගාන කියලා භාවනා කරනවා. පොඩි ළමයින්ට විශේෂම ගෑනු ළමයින්ට හරි අඩුයි දෙනවා. ඒ මොකද්දෝ වයක් තියෙනවා. ඉතින් ඇවිල්ලා මේ කියනවා අනේ සාන්ත මේ දරුවෝ හරි මේ කියන දේ අහන්නේ අර කයි මේකයි කියලා. ඉතින් මම අහන්නේ කියන්නේ ඕගොල්ලන්ට half boil කරලා දෙන්නද full boil දෙන්නද කියලා. හැබැයි කුරුල්ලෙන් කිව්වොත් ඔයගොල්ලෝ කියන්නේ අහන්නේ නැහැ ෂුවර් මොකද ඔයගොල්ලෝ කරන්නේ ගෙදර තක්ක తీරුකම්. පොඩි දරුවන්ට තේරෙනවා. උන්ට තේරෙනවට පස්සේ යම්මල තාත්තලා කියන බණ අහන්නේ උන් ගෙලිම විපස්සනාවට යනවා. විපස්සනාට ගියාම කෙලි ගති මොකුත් නැහැ, කෝල ගති නැහැ. හරියට පොයින්ට් එකට කතා කරන්න පුළුවන් තරයක් එනවා. ඒ වගේම අර ස්කවුට් ගර්ල් ගයිඩ් ලාගේ තියෙන්නේ මොකද්ද සූදානම් ශරීරය කියලා එකක්. ගර්ල් ගයිඩ් සතුව ඒක එනවා. ඒක අපි හිතන්නේ නෑ අපිට ඒක හොඳ නෑ ඒකට අපිට ඒක අපේ කැරක්ටර් එකක් නෙවෙයි කියලා. භාවනා කරනකොට ඒක ඒක හිතින්නේ නෑ. මයින්ඩ් එක නිකන් ඔක්කොම හියුමැනිටි ලෙවල් එකට ගෙනම් දානවා. එතකොට ඒ දින පර්වර්ෂන්ස් එතනින් ගියාම ওই තියෙන මේ යටිපහුව වෙච්ච බය බීතිකා වගේ දේවල් එක සෙල්ලම් කරන්න පුළුවන් ගතියක් එනවා. එතකොට ওই මේ වගේ දේවල් තමයි භාවනාවල්දී අපි ඕකට කියන්නේ ධර්ම සාකච්ඡා කියන්නේ කයිවාරු කියලා. කයිවාරු එක එකන එක එකන ඉතින් කයිවාරු කියනවා මත කරනකොට මෙහෙම වුනේ කියලා ඒක නිකන් ලොකු බණකට වැඩිය හරි වටිනවා කෙලින්ම සම්බන්ධ වෙලා දෙනවා යකෝ මෙව්වත් අපිටත් වෙනවනේ අපි දන්නේ නැහැ මේක භාවනාවෙන් වෙච්ච එකක් කියලා ඒක ඒ විදිහට ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් වෙන්නේ මේ සාකච්ඡාව වල තමයි ගොඩක් වෙලාට ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි මම ඕක ඒ කියන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙන වචනයක් නෙවෙයි මම ඇත්තටම ඉස්සල්ලාම කිව්වේ අම්පිටියේ මංගලහාමුදුරු කියපු බණ දෙකක් කියන පොතේ ඒ වෙලාවේ ඉඳලා මට හරි හතුටක් ඇති වුණා ඒ වචන ගැන. උන්වහන්සේ පැහැදිලිවම ඩිෆයින් කරනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන්නේ මොකක්ද කියලා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා කියන්නේ රෂනල් මයින්ඩ් එක. රූප බලන, ශබ්ද අහන, කියන්නේ චක්කු සෝත ගහන, චක්කු විඥාන, සෝත විඥාන, ගහන ජීවාන කියන විඥාන හයක් තියෙනවානේ. ඒ හය වැටෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව. ඒක හැම වෙලාවෙම බාහිර සම්බන්ධයි. බාහිර අරමුණකින් තමයි කිචි ගැයීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කම්බිනේෂන් එකේදී වැඩියෙන්ම හිතගන්නේ බාහිරේට. අරමුණ තමයි ප්‍රධාන චරිත රංගපාන. මේවා බලාන බලාන ඉඳලා එක අරමුණකට හිත දැම්මොත් රූපයක් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේස හකසේම සුදු වෙලා කියලා බලාන ඉන්නකොට ඉන්නකොට ඒ අර විචිත්‍රත්වය නැති වෙනවා. රූපයක් දිහා බොහෝ වෙලා බැලුවොත් විචිත්‍රත්වය නැති වෙනවා. එකම සංගීතය නිතර නිතර අහනකොට ඒකේ තියෙන ආකර්ෂණීයත්වය නැති වෙනවා. එකම සුවඳ නැවත නැවත වදිනකොට ඒක නැති වෙනවා. එකම කෑම නැවත නැවත කනකොට ඒක රස නැති වෙනවා. gedara තියෙන සුඛෝභෝගී දේවල් සුඛෝභෝගී නෙවෙයි. මොකද නිතරම බලනවානේ. දන්න ධර්මතාවය එහෙම නිසා ඒකෙන් වෙන්නේ අරමුණේ තියෙන කිසි කවන සුළු ගතිය කුප්පන ගතිය එකම බොහෝ වෙලා බලනකොට අඩු වෙනකොට විඥාණය බාහිර අරමුණේ ඉඳලා ద్వාරයේ දිහාවට රිග්‍රෙෂණයක් සිද්ධ වෙනවා. සිද්ධ පිළිවෙල අන්තිමට විඥාණය එළියට යන්නේ නැති ద్వාර මට්ටමින් ඇතුළට ගියාම විඥාණය තියෙනවා නමුත් අරමුණකින් කිසි කැවිලා නැහැ. රූප බලමින් සද්ධාමින් නෙමෙයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන කරනවා ආස්වාද ප්‍රසවාස දෙක අඳුරන්න බෑ ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා. ඊටත් අඩියට ගියාට පස්සේ තේරෙනවා නාසිකාග්‍රේත් දන්නේ නැහැ. හැබැයි සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩිලත් නැහැ. මේ එන්නේ අත්දැකීම කාය ප්‍රතිබ මේ කියන්නේ කායේ ප්‍රසාද රූපෙන්ද චක්කුද සෝතද ගහනද කියන දන්නේ ඉබ්බා නිකන් කට කට ඇතුළට අඳු ටික ගත්තා වගේ. ඒක ගැස්සුණාට පස්සේ තමයි රූප සද්ධාහන පේන්න පටන් ගන්නේ. අන්නේ මැද තියෙන එකට කියන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානි අනිත් පැත්ත අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානි කියලා. ඒකට ඒක සාමාන්‍යයෙන් හුඟක් වෙලාට ඔය වෙස්ට් එකේ උගන්වනකොට හුඟක් වචන පාවිච්චි කරනවා whole body experience කියලා කියන්නේ ඒකට. ඒ චිත්තක්ෂණයේ මුළු ඇඟම විදිනවා. ඇහැට කනට සීමා වෙලා නැහැ. මැද ඉන්නේ. හැබැයි නින්දක වගේ එක්ස්පීරියන්ස් කරන්න බැරි ගතියක් නැහැ. හොඳට දන්නවා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට ඔය ප්‍රොෆෙසර් කියන විදිහට අර යටිහිතට වගේ සම්බන්ධ වෙලා තියෙන්නේ. යටිහිතක් වගේ තියෙන්නේ. ඒක කිසිම තීන්දුව කිරිලක් නැහැ. කිසිම දෙයකින් මේ හොඳ නරක වින්දනයක් ඇත්තේ නැහැ. නිකන් ඩේටම් ලෙවල් එකට ගිහිල්ලා වගේ ඒකෙදි මේ භවය කියන එක ඉන්නවා කියන එක බීයින් කියන එක හොඳට තේරෙනවා. ඒ කන්ටිනියස් ෆ්ලෝ එකක් පේන්නේ වෙලාවට. ඒකට අවදි වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී සඳහන් කළ පරිදි කාන්තාවක් විසින් මෙහෙණිය නමකට පරිභව කිරීමේ සිද්ධියක් නිසා ආත්ම ගණනාවක් දෙසඟනක් වීමට සිදු වූ කතාව සත්‍ය කතාවේ සත්‍ය අසත්‍ය භාවය කෙසේද මේ මිනිසුන් මෙවැනි පාප ක්‍රියා කිරීමෙන් වැළකීමට බෞද්ධ සාහිත්‍යයෙන් ගොතන ලද්ද කතාවක් දැයි දැනගනු කැමැත්තෙමි. බොහෝ ජාතක කතාවලද මෙවැනි විශ්වාස කළ නොහැකි කතා බොහෝ තිබෙන බව පෙනියයි. අනු මා ගැන අනුකම්පා කර ඒවා සාහිත්‍යමය කතා පමණක් යන බව පහදා. මේක ඇත්තටම පැහැදිලිවම අටුවාවේ සඳහන් වෙන කතාවක් ත්‍රිපිටකයේ සඳහන් වෙන කතාවක් නෙමෙයි. ඒ වුණාට මේකෙදී සර්වඥාන්සේ මෙන්න මෙහෙම තර්ක ක්‍රමයක් ඉදිරිපත් කරනවා මේකේ සත්‍ය අසත්‍ය බව හොයන්න බෑනේ. මේ කියනවා මෙන්න මේවා දැනගෙන Taman හික්මුණොත් වාසියක් නේ සිද්ධ වෙන්නේ. ඒක නිසා එහෙම නැහැ කියලා ඉඳලා Taman ඕන විදිහට හැසිරෙන කිව්වොත් එහෙම මෙවුවා වීතික්‍රමණය කරන්නේ හිත මේ මොනවාද මේ නන්න මේ මොකද වෙන්නේ හිතුවක්කාර වෙන්නේ වීතික්‍රමණය කෙරුවත් ප්‍රශ්නයක් නෑ මේක බොරුණා. ඇත්ත බොරු බව දන්නේ නැති නිසා බැරි වෙලාවත් වීතික්‍රමණය කළ මේක ඇත්ත වුණොත් විඳින්න වෙනවනේ. නිසා සර්වඥයන් සඳහන් කරනවා කර්මය සහ කර්මඵලය කියන එක නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. හැබැයි ලෝකේ න්‍යායක් තියෙනවා කර්මය සහ කර්මඵලය තියෙන අය විතරයි සදාචාරත්වම පිළිගන්නේ. කර්මඵල පිළිගන්නේ නැති කට්ටිය සදාචාර නැහැ. සදාචාර නැති වුණොත් අනුන්ට හිංසා වෙනවනේ. තමන්ට හිංසා වෙනවනේ. ඒකකොට බැරි වෙලා හරි කර්මය සහ කර්මඵලය තියෙනවා නම් ඒ මනසේ අනිවාර්යයෙන්ම අමාරු වෙනවා. එහෙම නොවුනොත් කර්මඵලයේ තිබුණත් නැත්නම් සදාචාර වීමේ වාසිය දැනට තියෙනවා කර්මේසා කර්මවලින් ඒකට ආනිසංශ තියෙන නිසා මේකෙදි Taman හික්මෙන පැත්තට ගන්න හික්මෙන දිහාවට කියන ධර්මය වඩා ආරසකාරී කියලා තර්කයක් ඉදපක් කරනවා එහෙම නැතුව අපිට හරියට කියන්න බෑ මේ මේක ඔප්පු කරන්න බෑ මොකද මේවා ජාතක කතා කියලා කියන්නේ ඇත්තටම ගා කල්ලාතු ඉඳන ජනප්‍රවාදයෙන් එන දේවල් ඇත්තටම ජාතක කතා ගත්තා එක සමාජ මේ ගාතාවයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන අනික් සියරම පස්සේ එකතු කරපු දේවල්. එතකොට අම්බපාලි ගණිකාවක් කියන එක විතරයි පොතේ තියෙන්නේ. අටුවාව දෙනවා ඒකට උත්තරේ ඇයි මෙච්චර මේ මේ ආත්මේ නිවන් දකින්න තරම් පිං තිබුණ කෙනෙක් ගණිකාවක් උනේ. විසඟනක් උනේ. එතකොට සම්බන්ධ කරලා පෙන්ලා බෙන්නවා. ඒක නිසා මේක අපිට තර්ක මනසකට ප්‍රශ්න නගන්න පුළුවන්. අපිට ඔප්පු කරලා පෙන්වන්න බැරි දෙයක් නිසා අපිට ගන්න දෙන වඩා ආරක්ෂාකාරී පැත්ත සදාචාරයේ දිහාවට, ඉන්දිය සංවරයේ දිහාවට, සීලේ දිහාවට යොමු කරන දේ අපි අපි පරිස්සම් කියන පැත්තෙන් බාර ගන්න එකයි කියන්නේ. තර්කය පෙන්වන්න පුළුවන් මිසක් ඒක මේ ඔප්පු කරලා බලන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ අප බොහෝ දිනෙක තණ්හා, ద్వේෂ, මෝහ යන සංකල්ප ගැන අවබෝධයක් නැතිව සිටින්මින් අපි ළඟ ওই තණ්හාව නැහැ, ඊර්ෂාව නැහැ, අපි කාටවත් වෛර කරන්නේ නැහැ, එම නිසා අපට පන්සල් යන්නවත්, දන් දෙන්න, බණහනවත්, භාවනා කරන්නවත් ඌමනා තරම් ක්ලේශ නැහැ. අපට හොඳට විශ්වාසයි අපි නම් කවදාවත් නරක තැනක යන්නේ නැහැ. ආදී වශයෙන් කතා කරමින් භාවනාවේ මුල් පියවරටවත් සබන්නට උනන්දු නොවේ. භාවනාවට අවතීර්ණ වූ විට තමා තුළ පවතින ගැඹුරට ගිය ක්ලේශ, තණ්හා, ద్వේෂ, මෝහ ඊතා මනමින් පැහැදිලිව පෙනෙන්න පටන් ගනී. ප්‍රශ්නය ඉතා හොඳ බෞද්ධයන් ලෙස සිතා සිටින මේ අයට භාවනාවේ වටිනාකම පෙන්වා දෙන්නේ කෙසේද? නැත්නම් තමා තුළ තිබෙන මේ රාග ద్వේෂ මෝහවල බැරෑරුම්කම පෙන්වන්නට ඉතාම සරල මඟ කුමක්ද? එය දුටුව මේ සත්වයේ සිටින අය අනිවාර්යෙන්ම ශ්‍රද්ධාවෙන් භාවනාවට යොමු වේ. අන්තිමට කියන්නේ ඒ අන්තිම ප්‍රශ්නේ තියෙන මේකයි. අන්තිම අන්තිම වාක්‍ය. රාග ద్వේෂ මෝහවල බැරෑරුම්කම පෙන්වන්නට ඊටාම සරල මඟ කුමක්ද? දුටුවොත් මේ తත්වය తත්වයේ සිටින මේ අය අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවෙන් භාවනාවට යොමු වෙයි. මේකෙදි කියන්නේ මේ ප්‍රශ්න කරපු එකන හොඳට භාවනා කරන්න එතකොට වැඩි වෙනවා. අනුන්ගේ සීනි කිරන්න පටන් අරගත්තොත් පහදලිව මිත්‍යා දෘෂ්ටියකින් ඉන්නේ. අපි සංසාරේ කොච්චර කාලයක් ඔතන ඉන්නද කියලා හිතන්න. අපි සංසාරේ කොච්චර කාලයක් රාග දෝෂම අඳුරන්නේ නැතුව මේවට බැන බැන කොච්චර කාලෙන් දැන් අපිට හම්බ වෙච්ච වෙලාවෙත් අනුන්ගේ සීනි කියලා කියලා හිතියොත් ඉන්නේ ක්ෂණය පන්නනවා. අපිට හම්බ වෙච්ච චිත්තක්ෂණයත් අනුන් ගැන කල්පනා කරනවා බුදුහාමුදුරුවත් හිතන්නේ නැති දෙයක් මේ හිතන්නේ. බුදුරජාණන්සත් නෑ කවදාකවත් වෙතට පැමිණිච්ච කෙනෙකුට මිසක් එළවලා ගිහිල්ලා නිවන් දකින්න යන්නේ නෑ. මේකට කියන්නේ වෙස්ටඩ් ඉන්ටරෙස්ට් කියලා. අනුන් කෙරේ නැති ප්‍රශ්නයක් පටවලා ඔකට මයි ළඟ උත්තරේ කියනවා මා ළඟට එන්න කියනවා වගේ වැඩක්. හරියම භයානකයි. ඕකෙන් තමයි කුරුස යුද්ධ ඇති වුනේ. ඕකෙන් තමයි මිෂනරි වැඩ කරලා මේ ලෝකයේ මානවයාගේ හොඳ කරන්න ගිහලා ඉන්න මානවයා මරණ තැනට ගියේ. නිසා මේක මුලින්ම කඩලා දාන්න. අන්න කාට වුණත් මට කියන්න තියෙන මම මේ කියනකොට උඟ දෙනෙක් විරුද්ධයි. ඒකකොට කොහොමද මේ බුද්ධ ආගම පැතිරෙන්නේ අනම්මන. මට එකක් කිය හැකි මේ අපිට හම්බෙච්ච මේ වටින අවස්ථාවේ අපි හිතා ගන්න තියෙන්නේ අපිට තව කෙනෙකුට කියලා දෙන්න කියලා දෙන එක වෙයි කරන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් සරුවචනාංශ කියන්නේ නැහනේ අක්ඛාතාරෝ තථාගතෝ කියලා තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තර. උඹලා ඔබලාගේ කටයුතු කරගන්න මම ක්‍රමයේ කියනවා විතරයි. කිසිම කෙනෙක් හරවන්න මම කරන්න යන්නේ නැහැ. මේක ඇත්තටම එනවමයි. ඕක තමයි ඇත්තටම උපක්ලේශ ධර්ම විස්තර කරනකොට කියලා දෙන්නේ උපක්ලේශවලදී කියනවා මේ සද්ධාව වැඩෙන වෙලාවක්. ඒකට කියන්නේ අදිමොක්කේ කියලා. ඕබාස පීති පස්සද්ධි අදිමොක්ක කියලා එකක් එනවා. ඒ කර්ම කෙලෙස් මේ වංචනික ධර්ම පිළිබඳව Taman සාක්ෂි කරගෙන හොඳට පේනවා. නිකන් හරියට මේ සරල රේඛාවකින් ගැහුවා වගේ. ඒකම Taman සම්බන්ධ කරන අර ඇත්තන්ගේ වෙන දේවලුත් හොඳට පේනයි වෙන වෙලාවෙදී මුර ගහලා කියන්න හිතනවා Tamanගේ නෑදෑයින්ද කිට්ටුවන්තෙන්ද අනේ පුළුවන් තරම් ඉක්මනට සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් ගිහිල්ලා මෙන්න මේ තැනට එන්න ආවට පස්සේ අවන් නිර්හංකාර වෙයි බය නැත් මේ අනුන්ට කරදර කරන එක නැති වෙයි කියලා මේ නැගිටලා ගිහලා කියන්නේ ඉතන වෙලාවක් එනවා. ඉතින් ඒක උපක්ලේශයක් බව තමන්ගේ භාවනාවට තියෙන ප්‍රධානම බාධාව බව ඉස්ලාම් පෙන්වන සර්වචනාංශ විතරයි. ඒ නිසා අනිකුත් ශාස්ත්‍රවරු හෝ අනිකුත් බණ කියන කට්ටිය ඔක නොදැන කියනවා කියලා හිතන්න එපා. ඒගොල්ලේ ලාවට මේ අදහස එනකොටම තමන් නිවන් දැකලා පැත්තක තියලා අනුන්ට කියන්න පටන් ගත්තා. එතකොට මේ ගුරුවේ පන්දිසාස් කියන්නේ බාගෙට දම්බිච්ච allele. ඔක කහපු මිනිහට බඩනසක් වෙනවා. හොඳම වැඩේ තමයි ඔක ඔහොම තැම්බෙන්න අරින්නේ. එතකොට කන මිනිහෙකුට හරි බඩ බඩනරක් වෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ භාවනාවේ හොඳට සම්මුතිය පැත්තේ ඉඳලා පරමාර්ථ පැත්තට යන්න ඒ අර මේ වැට උඩ ඉන්න වෙලාවක්. එතකොට මේ පැත්ත ඇරලා කියනවා නම් ඕන තරම් බණ කිය හැකියි. කියන හරිය ලස්සනට විස්තර කළ දෙන්න පුළුවන් කරුණු ඒක මේ විපස්සනාවෙන් තොර එකක් නෙවෙයි. විපස්සනාවත් සහිතව අන්වය ඥාන කියලා කියන්නේ ණය ක්‍රමය තර්ක ඥාන කවදාකවත් නැති විදිහට එන්න පටන් අර ගන්නවා. මේක උපක්ලේශයක් බව. මේක තිබුණොත් Tamange මේ ප්‍රගමණයට තියෙන ප්‍රධාන බාධකයේ බව හරීම අමාරු හේතු කරලා දෙන්න. ඒක නිසා මේ විපස්සනාවේ මේ සමතේන් ගිහිල්ලා සම්මුති ලකුණ ඉක්මවලා විපස්සනාට යන්න ඉස්සෙල්ලා ওই වගේ බැරියර් 10ක් එනවා. ආලෝක පහළ වෙලා වටනවා. ඕභාස ප්‍රීතිය පහළ වෙලා වටනවා. ප්‍රසාදේ පහළ වෙලා වටනවා. අදිමොක්කේ පහළ වෙලා වටනවා. වීර්ය පහළ වෙලා වටනවා. සතිය පහළ වෙලා වටනවා. උපේක්ෂාව පහළ වෙලා වටනවා. සද්ධාව හැම දෙයක්ම ලොක් කරලා පෙන්නනවා. මොකක් හරි ඇල්ලුවොත් එතනම කැරකෙන්න පටන් ගන්නවා. මම තේරුම් ගන්න ඕනේ මේවා නිකන් ඇසිඩ් ටෙස්ට් වගේ මේ භාගෙට ඊගාව පියවරට යන්න ඉස්සලා ඔබ මේ අනුන් ගැන හිතන මේ ලැබිච්ච දේ මමේ මාගේ ආත්මය කියලා හිතනවනම් එතනම කරකැවෙනවා. නිසා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි ආත්මය නෙවෙයි මේ වැඩේ යනකොට එන හැඩයක් මේක තියෙන නිසා මේකම අමතක කරලා මේ වෙලාවේ මූල කර්මස්ථානට යන්න. මම හිතනකොටම හිතන්න ඕනේ මම දැන් මූල කර්මස්ථානෙන් පිට. මූල කර්මස්ථානේ ඉන්නවනේ මෙව එන්නේ නැහැ. මට කළ හැකි ලොකුම සේවය තමයි ශාසනයටත් මට කල හැකි ලොකුම සේවය තමයි මේ ශාසනයකට ගහපු නැති අයටත් මම සන්තෝෂයෙන් මේ වැඩ ටික කෙරුවට පස්සේ නිස්සද්ද බණක් එනවා මේ good vibration එකක් එනවා ඒක තමයි හොඳම දේ. ඒක නිසා මම හුඟක් වෙලාවට ඒකට කියන්නේ අර කැලියට ගිහිල්ලා දර කපන්න ගිය මිනිහාගේ පොරොවේ කතාව තමයි. ඒ කියන්නේ අපි නයිස් ස්කෝල් යන කාලේ දවස් දෙකේ පන්තියට තුනේ පන්තියට තිබුණේ ඒක මිනිස්සේ කැටි පොරවක් අරන් ගිහිල්ල වෙලා කෙලි කර්ණ පොරවක් අරන් ගිහලා දර ගහක් කපන්න යනවා. දර විකුණලා ජීවත් වෙන්නේ. එච්චරයි මෙහෙර තියෙන ආදායම. කප කපා ඉනකොට ගඟ එනේ පොරවල ඉස්සලා ගිහලා ගඟට වැටෙනවා. මේ මිනිස්සා පීනන්න දන්නේ ඉතින් ඒ වෙලාවත් ඉවරයි පොරවත් නැති වෙන නිසා මිනිහා ලොකු කනගාටුපත් වෙලා ඉසాత බැඳගෙන නඩනවා අයියා අයියෝ මොන දෙයියනේ අද දෙයියනේ මට මේ මොකද උනේ යැපෙන්න දුන්නේ එකම පොරවත් නැතුණා. ඒතකොට මේ ගහේ ඉන්න දෙවි කෙනෙකුට අනුකම්පා හිතිලාවිලා මොකද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේකයි වෙච්ච සංගතිය මම මේ පොරව අරගෙන ආවා දර කපන්න මම මේ ඉක්මන වැඩකට ආවේ පොරව වැටුණා දැන් මට දර ගහක් බිම දා ගන්න බැරි වුණා පොරවත් නැති වෙනවා කියලා. ඊට පස්සේ දෙයියෝ ගිහිලා ගඟට මිනිහෙක් වගේ පෙනී හිටින්නේ යකට බහලා ගෙනලා පොරවක් අතර දෙනවා රත්තරන් එකක්. අර මනුස්සයා කියනවා අයියෝ රත්තරන් පොරවල් වලින් දර බලන කතාවක් තියෙනවා මේ ලෝකේ මේ මොන්න මිනිහා දිගටම අඬනවා. ඊට පස්සේ දෙයියෝ ගිහිලා ගිහිල්ලා ඊට පස්සේ රිදි පොරවක් ගෙනත් දෙනවා. අතරන් තරම්වත් හයිය නැහැ රීතියෝගෙන් දර බලන්න බෑනේ කියලා මිනිහාන්ට ඊට පස්සේ දෙයියෝ හිතා ගන්නවා මේ මනුස්සයාට මොනවක් අපේරන්න බෑ කියලා අත්තරම ගිහිලා ගඟට ගිහිල්ලා යකට පොරව ගෙනත් දුනා. ගෙනින්නාට පස්සේ මිනිහාට අනේ ඔබතුමාණන් දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා ඉතින් සන්තෝෂ වෙලා යනකොට දෙයයන් ආන්සේ කියනවා උඹ හරි අවංකයි ඒ නිසා උඹට පොරව තුනම දෙනවා කියලා. අත්තරම් පොරක් දෙනවා රිදී පොරක් දෙනවා. ඉතින් මිනිහා ගෙදර ගිහිල්ලා කටමැත දොඩෝනව අන්නර ළඟ ගඟ ළඟ හොඳ අනුකම්පා දෙවි කෙනෙක් ඉන්නවා. මම ගිහිල්ලා ගෙදුවේ දර කපන්න ගියේ අඬනකොට දෙයියෝ මට පොරොතුන දුන්නා. ඕක අහගෙන කට්ටේ හිතා ගන්නවා මමත් යන්නම් කියලා අල්ලපු ගෙදෙන පොරවක් ණයට අරගෙන මිනිහක් ගිහිල්ලා ගඟ ළඟ කප කපා ඉඳලා විසි කරනවා ගඟට. ඒකලා අර වගේම අඬනවා. අඬනකොට දෙයියෝ ඇවිල්ලා ඉවරලා අර විදියට මේ හිතනවා අනේ මේ මනුස්සයා නේ වෙන කෙනෙක්. ඊට පස්සේ මනුස්ස රූපයෙන් ඇවිල්ලා මොකද ඉතින් අර මනුස්සයා අර කියපු වචන ටිකම කියලා අඬනවා. මරණ ගවල් වල කුලියට අඬන කට්ටිය ඉන්නේ. අනේ මගේ අම්මේ කිය කියන්නේ ඒ කුලියට අඬන්නේ. සමහර ගාල්වල මේ තාත්තා මැරිච්චාම කුලියට ආව මිනිස්සයා ඉංග්‍රීසියෙන් අඬන්නේ. ඉතින් අහගෙන ඉන්නකොට කියන්නේ සිංහලෙන් අඬනවා ඇහෙනවා නම් තාත්තා නැගිටින්න ඉඩ තියෙනවලු. ඒ වෙලාවට තාත්තට ඉංග්‍රීසි තේරෙන්නේ නැතිලා මැරිලා වගේ ඉන්නවා කියලා කියනවා. කොහොමද අර මිනිස්සයා අඬනකොට අඬනකොට දීව වෙලා කතා කරපුවාම කියනවා. අර වචනෙම දාලා කියනවා. දීයෝ කියලා අර වගේම රත්තරන්පරෝ දීපු ගමන් මිනිස්සයා ගන්නවා. අල්ලපු ගමන්ම දෙයියෝ දැනගන්නවා මෙයාක කට්ටයි කියලා. දෙයියෝ කියනවා වංචා කරන්න එපා. නියම මිනිස්සයා නම් තමගේ යකඩ පොරව එනකම් ඇඬුවා. උඹ මේ රත්තරන් පොරව දීපුවා මං ගත්තේ දෙන්න බෑ කියලා මේ මනුස්සයාට නිিন্দা කරලා එලවනවා යකඩ කෙරුවත් පොරවත් නැතිලා යනවා. ඒ තමයි භාවනා කරන්න යනකොට ඉස්සලාම මම වෙන රත්තරන් පොරව ඇල්ලුවා නම් තමන්ගේ යකඩ පොරව අතහැරලා ආනාපානිය අතහැරලා. එහෙනම් ඉතින් දෙයියෝ නෙමෙයි කවුරුත් අතහැරන ඔයගොල්ලෝ. අන්ටරන්ට දිගටම නන්න ආනාපානිය එනකම්ම අඩක්. ඍජු බරවක් හමුනනේ ඒත් අඬන්නේ. කවදා හරි කැඩිච්ච ආනාපාන එනවනේ ඒ වෙලාව ටිකක් කැඩිලා තියෙන ආනාපානේ. අන්න හරි එහෙනම් ඉතින් තුනම හම්බ වෙනවා. ඔයගොල්ලෝ ඍජු බරවත් හම්බ වෙනවා, රත්තරන් බරවත් හම්බ වෙනවා. ආනාපානේ අසරණ කරලා මේ හම්බෙච්ච ආලෝකයක් දිහා බලලා, සද්ධාවත් දිහා බලලා, උපේක්ෂාවත් දිහා බලලා නතර වෙලා මං අරටත් කියලා දෙන්න ඕනේ, මෙයාටත් කියලා දෙන්න ඕනේ කිව්වොත් වෙන්නේ මොකද්ද? අර Taman දිගාට යන දෙන පාරාමතක වෙනවා. ඒ නිසා භාවනා නොකරන මනුස්සයගේ කෙලෙස් වලිමුත් හානියක් කරනවා. මොකද විශාල හානියක් කරන භාවනාදී හම් වෙන ධානයෙන් සහ සමතේ. ඒක තමයි ඔය හානිය. මේ අනුන්ගේ සීනි කරන්න පටන් ගන්නවා. හරිම අමාරුයි තේරුම් අරගන්න. අද ලංකාවේ වෙලා තියෙන්නේ ඔන්න මේ බාගෙට භාවනා කරපු කට්ටිය ඔන්න ඔතෙන් ගිහලා අනුන්ට උගන්වන්න හදනවා. හරියට සුප්‍රබුද්ධලා වගේ උගන්වනවා. අත්පුරුත් නෙවෙයි. යම්කිසි අත්දැකීමක් ඇතුව උගන්වන්නේ. නමුත් ඒක තහවුරු කරගන්නේ නැහැ. ඒක හොඳට පන්නරේ තියාගන්නේ නැහැ. හොඳට ගැල්වනයිස් කරගන්නේ නැහැ. ඉතින් අන්තිමට දෙන්න තුන් දෙනා වැඩ. ඒ ඉන්දියසලා බුදුම සාන්තය හරියට මතක් කරලා කිව්වා ඔබ දන්නේ නැති දෙයක් කියන්න යන්න එපා. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියපන්. මේ සාසනයක් එක්ක වැඩ කරන්නේ විහිළුවක් කරන්න බෑ උතන. ඒක නිසා ඒවා කාර්ය හරි පිළිබඳව අනුකම්පාවක් ආවනම් අපි බලන්න ඕන අපිට දෙන සුදුසුකම් මොකද්ද? තව කෙනෙකුට අනුකම්පාව දෙන්න අපි ඇත්තටම සද්ධාව අඩු ගන්න සෝවාන් මාර්ගයට යනකම් අපි ස්ථිර කරගෙනද මේ කතා කරන්නේ. වීර්ය අපිට මාර්ග ඥානයකටත් කරගෙන තියෙන කියලක බැරි නම් බැරි බව ප්‍රකාශ කරන්න ඕනේ. මේක මේ බැලු බැලමට පේන්නේ බොහොම මෛත්‍රියකින් කරුණාවකින් කරන කතාවක් වගේ. නමුත් මෙතන යට තියෙන වංචනික ධර්මයක්. මේ Taman ලබාගත් දේ පිළිබඳව ඒක මගේ, ඒක මම, ඒක මගේ ආත්මේ බවට පත් කරගන්න. ඒක ලියවල අර මේ කිතුල්ලතෝද පියවර මැන්නා වගේ මූල කර්මස්ථානේ දමතක වෙලා අනිත් පැත්ත ගැන හිතනවා. මේ හිතෙන එක නම් දෝෂයක් නෙවෙයි. ඒක හිතෙනවාමයි කාටත් වෙනවා. මතක තියාගන්න මෙවුවා උපක්ලේශ බවටපත් වෙනවා. මේ යන පාරේ traps එන්නේ ඒක නිසා ඒවා දැනගෙන ආපු පළියට ඒවට දඟලන්න එපා. මේක තහවුරු වෙන්න නම් Taman නැවත යන්න මූලකක් අත්හරින්න යනකොට යනකොට යනකොට නියමයක හම්බ වෙනවා. මේ පළවෙනි දෙවෙනි සැරේදී ගත්තොත් වෙන්නේ ඇත්තටම Tamanට ප්‍රකෘති යථාභූත තියෙන වෙනුවට ඔය වගේ මේ ආගන්තුක උපක්ලේශ වලට යට වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන කිසිම ආගමක වෙන කිසිම හැම ආගමකම මතක තියාගෙන ඉඳ අපි දන්නේ නැති උනට හැම ආගමකම ධ්‍යාන දක්වාම යන භාවනා ක්‍රම තියෙනවා. මට මතකයි ඔය මේ පොතක් ලියලා තිබුණා පුතා මහායාන බුද්ධහගම මේ හාමුදුර කෙනෙක් වෙලා තාත්තා ෆිලොසොෆර් කෙනෙක් වෙලා මං කන්ද ෆිලොසොෆර් කියන පොතේ ඒ ස්වාමී ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ තාත්තට කතෝලික ආගම විසින් මේ වෙනකොට සාන්තුවරි වශයෙන් නම් කරපු කට්ටියකින් 50%කට වැඩිය ධානලාභී අභිඥාලාභීන් කියලා. අනික් කට්ටිය ක්‍රොනික් සයිකෝපැත්ස්ලා කියන. ඒකට ඒ තරම් අන්නට බැරි දේවල් කරද හැකියි. හැබැයි තද බල මානසික අසහන කියලා. ඒතකොට මුස්ලිම් ආගමේ තියෙනවා, සීක් ආගමේ තියෙනවා, මුස්ලිම් හින්දු ආගමේ තියෙනවා. හැම ආගමෙම තියෙන භාවනාවක්. කිසිම දනක උපක්‍රේෂ ගැන කතා කරන්නේ. කියන්නේ විපස්සනාවක් තිබිලා නැහැ. විපස්සනාට යනකොට තමයි මේ Taman තුළට පැමිණෙන හැකියාවන් පරිසම් වෙන්නේ කියලා කියන අපිච්චතාවයක් ඇති කරන්න කියනවා. මේ තියෙන දේවල් වසංගාගෙන යන කාටවත් දැනෙන්න අරින්න එපා. දැනෙන්න ඇරියොත් අනිවාර්යයෙන්ම අර මාන්නයට වැටෙනවා, තණ්හාවට වැටෙනවා, දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා මෙවුවා අර නන්දා මාලිගේ සින්දුව තමයි කියන්නේ. පිප්පුණු මලේ රුව එමල දනීදෝ මල කිදුවේ උඹ හැඩ රුව බලන් දෙපා. හොඳයි උඹ වැඩ හොඳයි නේ කාටවත් කියාපන්න යන්න එපා. කියාපන්න ගිය ගමන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, Taman තුල තණ්හා මාන දිටි වැඩිලා අර ගමන සම්පූර්ණ අවුලක් වඩටපත් වෙනවා. භාවනා කරන එක වටිනවා. නැත්නම් භාවනා කරනකොට කියාපන්න ගියොත් අනිවාර්යෙන් බාධා වෙනවා. නිසා අපි හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්ඩ් තියාගන්න අපි දන්නේ අහං නජානාමි භගවා ජානාති. අනේ මට තේරෙන්නේ භාග්‍යවන දාන්තයට වැටෙනවා කියන හැඟීමෙන් මේ යනවනම් ඕනේ තරම් අභිවෘද්ධිය බාධා නැතුව යනවා. මම මෙච්චර කල් භාවනා කරපු කෙනෙක් මට මෙච්චර සීලය තියෙනවා මට මෙච්චර සමාධිය තියෙනවායි කියලා අනික් ගොල්ලන්ගේ සමාධි සීල සමාධිය ඇති කරන්න උත්සාහ කෙරුවොත් අමෝතුම ප්‍රශ්නයක් ඇති වෙයි. ඒක නිසා විශේෂයෙන්ම මතක් කරලා කියනවා සාමාන්‍යයෙන් ආගමික කටයුතු කරන සීලය ගැන විතරක් නතර වෙන සමාධි වැඩ කරන කට්ටියට ඕක ප්‍රශ්නන්නේ විපස්සනා කරලා මේ ජීවිතේ නිවන් දකින්න හදනවා වගේ ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරන කෙනෙක් මේ ට්‍රැප් එකේදී පරිසම් වෙන්නේ කියලා. උපක්ලේශ වලදී පරිසම් වෙන්නේ කියලා කියනවා නැත්නම් අසාමාන්‍ය කාලයක් එක තැන කරකැවි කරකැවි ඉඳ වෙනවා. ඔය කියන කෙනාට ඇති කරන දන ශ්‍රද්ධාවත් හොඳ පුරුදු කෙනෙක් ඇති කරන ශ්‍රද්ධාව තරම් ඇති කළ දෙන්නත් බෑ. මොකද මෙයා දන්නේ භාගෙටනේ. හොඳම වැඩේ තමයි තමන්ම මේ කාලේ නැවත ආයෝජනය කරගෙන කරන භාවනා දිගට කරගෙන යන්නේ. එතකොට මේ කියන බණ වලට වැඩිය අර නිස්සද්ද ආදර්ශය. එහෙම නැත්නම් මේ deeds are louder than the words කියලා කියනා වගේ ඒ කාරණාවෙන් පෙන්නකොට ඕන කෙනෙක් හැරලා යනවා. අනිත් එක මේ වගේ වෙලාවල් වලට අපි සද්ධාවෙන් තෝරන්නේ කිට්ටු අන්තිව ආසන්න කට්ටියේ. මොකද සද්ධාවෙන් ඉන්නේ කිට්ටුවන්ත වෙන මුළු මානව ප්‍රජාවටම සමාන කරුණාවෙන් කටයුතු කරනකොට එක්කෙනෙක් විතරක් ගොඩ දාන්න කියලා මොකක්ද ඇති වෙන්නේ? කාට සමෝසේ සද්ධාව ඇති වෙන්න තමන් තුල අර ගුණ ටික දිගට වඩන එකයි කරන්න තියෙන්නේ. ඒකදී මට මන් දන්නේ මම තාමත්ම ගෞරව කරනවා මම ඒ අවුරුදු 10ක් විතර ආශ්‍රය කරපු ගිහි මණ්ඩලයක් හිටියා. ඒගොල්ලෝ ওই ප්‍රශ්නේ දිනම් මාව මුල ඉඳලම ගලවලා තිබ්බා. කවදා ඇත්තටම ගලවන්න කියන්නේ මයි ළඟ කිසිම ಗುಣ තිබුණෙත් නැහැ. මට එහෙම කියන්න ඇසියුම් කරන්න මොනවක්වත් තිබුණේ නැහැ. ඒ සමානක කිසිම වෙලාවක කියාපෑමක් ඕනකමක් මට තිබුණේ ඒ ওই පැත්තට එනකොට පුදුම බයක් පුදුම පරිස්සමක් මයි ළඟ තියෙන්නේ. එහෙම කරන කට්ටියත් එක්ක මම තරහකුත් නැහැ. නමුත් මම දන්නවා මේක තමයි මට තියෙන ප්‍රධානම බාධාව. අපි ඇසියුම් කරන එක. මේ අනික් කට්ටියට සාපේක්ෂව. ඒ නිසා ඒකදී පරිස්සම් වෙන්න කියන එක විතරයි කරුණාවෙන් කියන්න පුළුවන්. එච්චරද ප්‍රශ්නේ? ප්‍රශ්න ඉතරයි ස්වාමීනි. හොඳයි අපි ඇවිල්ලා ඉන්නවා 3යි 5ට වෙලාව. එසේ නමුත් ඒ තවත් මතු කර යුතු කී යුතු ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් මම තාම සාදරයෙන් ඉල්ලා හිටනවා. අවස්ථානුකූලව මතුවෙන ප්‍රශ්න තියෙනවා නැත්නම් අපිට සාකච්ඡා වාරයේ මෙතනින් නැතර කරන්න පුළුවන්. ඈ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය විද්‍යාවට සම්බන්ධයි මම ඒ නිසා උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගෙන් හෝ ග්‍රැන්විල් ධර්මාධිකාරණියගේ විද්‍යාවේ මූලික ධර්මයක් තමයි එනර්ජි ශක්තිය එනර්ජි තියරම් කියලා කියනවා ඒ ශක්තිය කොන්ස්ටන්ට් කියන එක එනර්ජිය වෙන එකකට පරිවර්තනය කරන්න පුළුවන් නමුත් නැති වෙන්නේ නැහැ කියලා. ඒකට සරල උදාහරණයක් තමයි අපි ඩීසල් ජෙනරේටර් එකට ඩීසල් දැම්මහම ඒක ශක්තිය විදුලිය ඊට අමතරව ශබ්දය වගේ වෙන ආකාරයකටපත් වෙනවා. ඒ තවත් සරල උදාහරණයක් දැන් පේතලයකින් අපි වතුරන කරනකොට විදුලි ශක්තිය තාප ශක්තිය වෙලා ජලය රත් වෙනවා. ඉතින් ඒ ආකාරයට අපි බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේදී අපේ සිත විතරක් එක තැනකට යොමු කරන්න ඒ අවස්ථාවේදී අපේ ඇස් දෙක නාසය කනෙන් ඒ ශක්තියක් විදිහට සැලකුවොත් ඒවා ඒ ආකාරයෙන් පිට වෙනවා. ඒතර කිසියම් ආකාරයක ওই දෙකේ සම්බන්ධයක් තියෙනවද අපි දැන් ඇස් දෙක වසා ගන්න විදිහටම කන් දෙක වසා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට හැකියාවක් තියෙනවා සිත යොමු කරන්න. ඒ ශක්තිය ලොස් එකයි පැත්තෙන් අපි වහලා දානවා. මොකද ඒ අවස්ථාවේදී අපි දිව පාවිච්චි කරන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔය දෙක ශක්තියක් ශක්තිය වෙනස් කිරීමක් විදිහට අපිට සංසන්දනය කරන්න පුළුවන්ද කියලා මම මම ඒක හිතන ප්‍රශ්නයක්. ඒ ගැන මම බලාපොරොත්තු වෙන උත්තරයක්. මගේ අදහස් ටික මම ඉදිරිපත් කරන්නම්. එතකොට අපිට පුළුවන් අපේ ප්‍රොෆෙසර් කිත් අදහස් දැනගන්න. ප්‍රශ්නේ ව්‍යාකූලයි. ප්‍රශ්න පිරිසුදු නෑ. ඒක නිසා අපිට සාකච්ඡා කරලා තමයි ප්‍රශ්න නිර්වචනය කරන්න වෙන්නේ. අපිට කියන්න වෙනවා ඇහැ කියලා කියන්නේ ශක්ති පිළිබඳ ආයතනයක්. ඇහැ කියන්නේ ද්‍රව්‍ය ශක්තියක් තියෙනවා. E mc2 කියනකොට ඇහැ ශක්තියම ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැ කියලා කියන්නේ සංවේදී ඉන්ද්‍රියක් මේ වර්ණ රූපේට සංවේදී ඒ අනුව එතන ගනුදෙනුවක් යනවා. එතන ශක්ති පැටලයක් ඇති වෙනවා. කණේ බෙරේ කියලා කියන්නේ ශබ්ද ශක්තියට සංවේදී යන එතනත් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. නාසය ගන්ධ සුවඳ කියන සත්‍යයට, දිව රස කියන සත්‍යයට, කය ස්පර්ශ කියන සත්‍යයට, මනස කියන එක ධර්ම කියන ශක්තියට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා ඇතිවෙනා වූ ඵලය ව්‍යාකූල එකක්ද ආකූල එකක්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඇහැට රූපයක් මතුවෙලා රාගය, ద్వේෂය, මෝහය ඇති වුණා නම් ඒ ශක්තිය එන්නේ ව්‍යාකූල තත්ත්වයටපත් වෙලා destructive පැත්තට යනවා. ආකූල පැත්තට වෙලා මේ රූප දැකීමක් වෙන්නේ කියන තරමට ගන්න පුළුවන් නම් අරතර ව්‍යාකූලතාවයක් නැහැ, රාගයක් දෝෂයක් මොයක් එන්නේත් නැහැ. රූප දැකීමේ යාන්ත්‍රණය ව්‍යාකරණ මේ මේ සමීකරණය දැක ගන්න පුළුවන් වෙනවා. කණ්ඩ සද්ද එනකොට දන් ඇහෙනවා කියන එක දැක ගන්න පුළුවන් නම් සද්ද දිගේ එහාට ගිහිල්ලා වන වෙන්නේ නැති ගැතිය දෙනවා. මේ මේ පල්ලෙහාට ගියාට පස්සේ යම් වෙලාවකට අපි ඇහත් වහලා නැත්නම් ඇහි අතයුතුත් අවුල් නැතුව නාසයේ දිවේ කයේ මනසේ අවුල් නැති වෙනකොට ඒ ශක්ති මුලින්ම ආයේ ප්‍රභවයට නැවත ලං වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ හිතට කොටු වෙන එක. බාහිර එකේ මේ විසිරී යාම එළියට යනවා වෙනකොට ඇතුළට ගියාම හිත ඉතුරු වෙනවා. හිත කියලා කියන්නේ යම්කිසි ශක්ති ප්‍රමාණයක්. ශක්ති කියන්නේ ශක්ති වැඩ කරන මධ්‍යස්ථානයක්. ආනේ මධ්‍යස්ථානයේ මමයේ මාගිය කියලා ගත්තොත් තමයි මේ ශක්තිය වලට අපි උත්තර බඳින්න වෙන්නේ. ওই ප්‍රශ්නට උත්තර දෙන්න වෙන්නේ එතකොට තමයි. අපි කියන්න හදන්නේ මේක මගේ මාමේ මමේ මාගේ එකක් නෙමෙයි මේක චිත්ත නියාමයකට වැඩ කරන්නේ. මේක අවුලෙන් අවුලට කිව්වොත් දැනගැනීමේ ශක්තිය අඩු වෙනවා. निराකුල් වෙන්න වෙන්න වෙන්න යාන්ත්‍රණය. මේක වෙන්නේ ෆිසික්ස් වගේක් වැඩ කරන්නේ කියලා තේරෙනවා. මේ ෆිසික්ස් බැලුවොත් එතන මම කියන්න දෙයක් නැහැ. මේ ශක්තිය වැඩ කරන්නේ චිත්ත නියාමයක් අනුව. ඒ කියන්නේ හිතම ෆිසික්ස් වැඩ කරන්නේ. මෙතන ඇහි වැඩ කරන්නේ ප්‍රොජෙක්ටර් එක. කනේ වැඩ කරන්නේ ටෙකෝ රෙකෝඩ් ප්ලේයර් එක. ගන්ධයේ වැඩ කරන්නේ වෙන මැෂින් එකක්. දිවේ වැඩ කරන්නේ වෙන මැෂින් එකක්. කයේ වැඩ කරන්නේ වෙන මැෂින් එකක්. ඒ කොහොම වුණත් මේ ශක්ති විශේෂයක් මිස මෙතන මමයේ කියාගන්න, මගේ කියාගන්න, ආත්මය කියාගන්න දෙයක් නැහැ කියලා පෙන්වන්න ওই මූල ධර්මයේ යම් විදියකට උදව්වක් කරනවා. මේ ශක්ති විශේෂයක් තියෙන බාහිරයේ විශේෂ විසිරියන්න දෙනව වෙනුවට ප්‍රභවයට ගන්න ආපව කරන්නේ. ප්‍රභවයට ගන්නකොට निराකූල භාවය නිසා දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා මේක ෆිසික්ස් කියන්නේ මේකේ. වෙන මොනවත් නැහැ කියලා. නමුත් ඇහැ වැහුව පමණට, කන වැහුව පමණට, නාසය වැහුව පමණට, දිව වැහුව පමණට ශක්ති කීකරුවේ කියලා කියන්න බෑ. ඒකට අර කිත්වේ යන උදාහරණයක් තමයි සර්වචන් ආංශයේ ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒ පරිප්‍රාජික කාට පස්සේ අහනවා ඔබලගේ ආගමෙත් වෙන පරිප්‍රාජිකේ ඉන්ද්‍රිය භාවනා තියනවාද කියලා. ඊට පස්සේ එයා කියනවා අපේ ශාස්ත්‍රයත් අපිට ඉන්ද්‍රිය භාවනාව ගන්න කොහොමද කියලා. එයා කියනවා රූප බලන් දෙපා, ශබ්ද අහන් දෙපා, ගන්ධ බලන් දෙපා, රස බලන් දෙපා, පහස ලබන්න දෙපා, කල්පනා කරන්න දෙපා. එහෙමනම් ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒක ආනන්ද ආමතු ළඟ ඉන්නකොට බුදුහාමන ආනන්ද එහෙමනම් පොත්තේ ඔක්කොම නිවන් දකලා තියෙන්නේ. රූප බලන්නෙම බීර ඔක්කොම නිවන් දකලා තියෙන්නේ. කියනහට අරමංශ බිම් බලා ගන්න. බුදුජනස කියනවා එහෙම රූප නොපෙනුනාට අනිවාර්යයෙන්ම නිවනට යොමු කරන්නේ රූප නැතිවීම, පේන නැතිවීම නිසා හීනමානකටපත් වෙලා යා තවත් කෙලෙස් ඇති කරගන්න පුළුවන්. ඒ ඒක නෙමෙයි රූප පෙනෙද්දී රූප පෙනීමේ යාන්ත්‍රණය දැකීමයි අපි මේ රූප වෙන කියන්නේ මොකද්ද? මේක දැන ගැනීමර කරන හික්මීමයි ඉන්ද්‍රිය භාවනාවෙන් ආර්ය විනය පාවිච්චි කරන්න කියලා ඇහැට රූපයක් වෙනකොට වෙන්නේ මේකයි කියලා දැනගන්න මිසක් රූපේ විශේෂමත් වෙන්නේ රාග දෝෂ මොහ කරන්නේ නැති එකයි අපි මෙතන කරන මේ ශක්තිය සම්බන්ධව කරන කීකරුකම. අනාකූල ප්‍රවාහයේ ආකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහයක් බඩපත් කරනවා. ඒ නිසා ශක්ති සංස්ති නියමයට අනුව බලනකොට මේක බොහොම පැරලල් යනවා. නමුත් විඥාණය කියන එක ආත්මීය වශයෙන් අරගෙන අගව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විඥාණය කියන එක ආත්ම කියන සංඥාවෙන් අරගෙන. විඥානයත් චිත්ත නියාමයට වැඩ කරන ශක්ති ප්‍රවාහයක්. ඒක මමේ මාගේ කියලා ඇසියුම් කරලා තියෙන ප්‍රශ්නේ මුලදී. ඒක තේරුම් අරගන්න ප්‍රශ්න කරලම කරන්න බෑ. ඉතලාර උගා කාකුල වෙලා තියෙන ඉන්ද්‍රිය මට්ටමින් අපි මේක තේරුම් අරගෙන අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාන මට්ටමනේ ඒකත් ඇසියුම් කරන්න එපා මම මේ මාගේ ආත්මය කියලා. ඒක ශක්ති විශේෂයක් පමණයි. ඒකදී බුදුහාමුදුර සඳහන් කර දෙනවා මේ විඥානයත් නානත් සංඥා ඒකත් සංඥා කියලා දෙකොටසකට යන්න පුළුවන්. මෙතනට ආවට මොකද බාහිර විෂයේ කුකුස තියාගෙන බාහිරට යන්න නැත්තම් හොඳයි කියලා හිතාගෙන බාහිර දිහාවට ඇවිස්සෙන සුළු ගතිය තියාගෙන නම් හිත තාම නානත්තයි නන්නත්තරයි. ඒකත් සංඥා කියලා නෑ මට මේකට අපේ කොහොඳයි දැන් මගේ ඇහැ කන දිව නාසය විෂය හිත විසිලා නෑ මේක හොඳයි. මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය හොඳයි. මේ සීතලකම හොඳයි කියලා අල්ලගත්ත පස්සේ ඒකත් සංඥාවට එනවා. එතන ට්‍රැප් එකක් තියෙනවා මේ ඒකත් සංඥාට ඇතුල්ච්ච හිත මමය මාගේය මාගේ ආත්මය කියලා ඇසියුම් කරන එකට කියන්නේ තම්මේතාවය කියලා. බුදුදෙනාසි කියනවා මෙතෙන් ඇවිල්ලා අතම්මේතාවය පුරුදු කරන්නයි කියලා. මේ කීකරු කරගත්ත හිතත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. එත ඒක ශක්තිය ලිසීමාවෙන් එහාට පයින් තමයි. එතෙන් එනකම්ම ශක්තිය දිගේ විස්තර කරන්න එන්න පුළුවන්. තම්මේතා සම්මේතා කියන තැනට ආවට පස්සේ ලබාගත් දේ unassuming quality එකට වටිනවා. මේක මේ මේ හොඳටම හිත කියන තැන හැම ලෝකෙම පිටු කරලා කීකරු කරගත්තට පස්සේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ගත්තට පස්සේ ඒකට ගියාට පස්සේ ශක්ති ක්‍රමයේ හැටියට විස්තර කරන්න අමාරුයි. එහෙම නැත්නම් ඔయిత වැඩිය මම හිතන්නේ දැනුමවත් වගේ කෙනෙක් ඉන්නකොට අල්ලන්න තියෙන්නේ මේ ක්වොන්ටම් ලීප් එක උගන්වනවානේ එක ක්වොන්ටම් එකක් තව තැනකට පැනලා ක්වොන්ටම් ශේෂ්ත්‍රය තුලම මෙතන නැති වෙලා තව තැනක මහර වෙන්න පුළුවන්. මේකමද එතන පහළ වෙන්නේ? එතන වෙන එකක්ද කියලා ප්‍රශ්නේ අහපුවාම ඊට 50 කෝ කියන්නේ මොකද මේ හා සමාන ශක්ති ක්වොන්ටම් එකක්ම තමයි අතන පහළ වෙන්නේ. නමුත් ශක්තිය කවදාකවත් නැති වෙන්න බැරි නිසා මෙතන පහළ වුණොත් අතන මතුවේ යුතුයම නිසා පහළ වෙනව කාලාන්තරයක් නැහැ නන් ලෝකල් රියැක්ෂන් එක. ඉතින් මේ මහත්තයා ඒක ධර්ම බුණුරුප්පතියි. කුණුපතිදායක මෙතන මැරණ එක මැරුණට ඒ ශක්තිය නැති වෙන්න බෑ. එහා පැත්තේ මතුවෙන්න ඕන නමුත් මේකමද මතුවෙන්නේ නැද්ද කියන එක ඉඳ තියෙනවා. තියාගෙන ගියා මෙතන නැති වුණොත් අතනින් මතුවෙන එක ආයනජ ෆිසික්ස් වල දැන් අල්ලගෙන තියෙනවා. බුදුරජාණන්සේ කල්ලාතුම කිව්වා කර්ම ශක්තියක් ඇති වුණා නම් ඒක නැති වෙන්න බෑ. ඒක ආපහු එන්න ඕනේ. ඒක වෙන ස්වරූපයකට හෝ ඒ ශක්ති ප්‍රවාහය එනවා. ඉතින් ඕක මිලිඳ ප්‍රශ්නය අහනකොට ඒකත් නොවේ නොවෙන්නෙත් නොවේ කියලා කිව්වා. ඉතින් ඒකදී මේ ක්වොන්ටම් ලීප් එක අල්ලගත්තට පස්සේ දැන් මම ළඟදිත් මේ මහත්තයාගේ ඒ ආටිකල් එකට රිප කරා. ඒකෙන් පෙන්ලා දීලා තියෙනවා මේ ඉස්සර මිස්ටික්ස් කියලා කියාව එක දැන් සයන්ටිෆික් කරලා තියෙනවා. ඒක පෙන්වන්නේ තෝ ශාස්ත්‍රීය සංස්කෘතික ක්‍රමයට. අන්තිමටම මේ කොහොම ටියුනුව කොහොම හිත් කද කාවදිනා විදිහට පෙන්වන එක තමයි එක තැනක නැතිවීමත් හා සමගම ඒ ක්වොන්ටම් ශේෂ්ත්‍රය ඇතුළෙම තව තැනක එකක් මතුවෙනවා කියන එක දැන් සියුම් අල්ලගෙන තියෙනවා. එතකොට වෙනවා ශක්තියන සංස්කෘතිය තමයි මෙතන නැති වෙනවා කියන එක වළක්වන්නත් බෑ. එතන ඇති වෙනවා කියන එක වළක්වන්නත් බෑ. මේකම ඒක කියන්නත් බෑ. නැති වෙනවා එක මේක පහළ වෙන එක ඒව දැන් අර නිව්ටන්ගේ ක්‍රමයට පෙන්වන්න බෑ. ගුරුත්වාකර්ෂණයේ තියෙන ග්‍රැවිටි එකක් ඒක නේද? මොකද එනර්ජිනේ. ෂේප් එකක් නැහැ, මැනර් එකක් නැහැ. නමුත් ක්වොන්ටම් කියන එක ඇල්ලුවාට පස්සේ අඩුම ශක්ති පැකට් එක ක්වොන්ටම් කියන එක ඇල්ලුවාට පස්සේ ඒක නැතිවීම මෙතන සහ ඇතිවීම කියන එක ආවට පස්සේ දැන් දේවල් ඇතිවීම නැතිවීම නෙමෙයි තියෙන්නේ ශක්ති තනකින් මතුවලා තව තැනකට මතුවෙනවා මෙතනින් බලාපොරොත්තුක් නැතිවලා තව වෙනකේ බලාපොරොත්තුක් ඇති වෙනවා ඒක දැන් ගිනිලා තියෙනවා කැවටික් කියන එක හැටියට ඇමරිකාවේ උතුරු වෙරළේ සමනලේ කත්තටුවක් ගැහුවොත් දකුණු වෙරළේ නෑ බටහිර වෙරළේ අත්තටුවක් ගැහුවොත් නැගෙනහිර වෙරළේ සුළු සුළු සුළුකක් ඇති වෙන්න පුළුවන්. කැවටිත් තියෙන එක උපු කරලා පෙන්නනවා දැන්. මේ පුංචි සමනලේ ගහන දත්තකින් ඒක මල්ටිප්ලයි වෙලා ගියොත් එහා යුරට යනට එන්න පුළුවන්. ඒ නිසා දැන් කොහොමද කුරුළු තට්ටකින් සමනල තට්ටකින් හුස්ුසුකක් ආවේ කියලා නිව්ටන්ට පෙන්වන්න බෑ. නමුත් දැන් තියෙන එනර්ජි කෝස් කෝස් එකෙන් පුළුවන්. ඉතින් අපි අහමු ගන්වි මහතර වෙහෙස නැත්තම් පොඩ්ඩක් මේකට අදහස් එකතු කරන්න දෙයි. එතනේ ඔබ අහපු ප්‍රශ්නය එනර්ජි කන්සර්වේෂන් පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ පැන නගින්නේ අපිට පුරුදු පැරණි විද්‍යාව අනුව ක්ලාසිකල් සයන්ස් කියන්නේ ඔය ක්ලාසිකල් සයන්ස් කියන විද්‍යාව ක්‍රිස්තියානි ආගමේ අවශ්‍යතාවල් වලට අනුව ඇතිවෙච්ච විද්‍යාවක්. ඒගොල්ලෝ කියන්නේ විද්‍යාවේ අරමුණ ලෝකේ නිර්මාණය කරන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ සිතේ තිබුණු අදහස් මේ හොයා ගැනීම කියලා. ඒ විදිහට තමයි ඒ විද්‍යාව මේ හඳුන්වා දෙන්නේ. ඒ වගේ මේ විද්‍යාවේ මුල් පදනටම පදමනමටම මිත්‍යා විශ්වාස කීපයක් එකතු කරලා තියෙනවා. ක්‍රිස්තියානි ආගමට හරියන්න ඕන නිසා. ඉතින් විද්‍යාඥයෝ හුඟක් කට්ටිය දන්නේ නැහැ මේ අපි හදන විද්‍යාව මිත්‍යා පදනමක් උඩ කරන දෙයක් කියලා. ඒ නිසා දැන් මේ විද්‍යාව මේ විද්‍යාවට ගෝචර වෙන්නේ අපේ පංචේන්ද්‍රයන්ට ග්‍රහණය වෙන දේවල් විතරයි. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ දෘශ්‍ය ලෝකය කියලා. දෘශ්‍ය ලෝකේ විතරයි මේ විද්‍යාවට ගෝචර වෙන්නේ. ඉතින් මේ විශ්වයේ තව අදෘශ්‍ය ලෝකයක් තියෙනවා කියලා ඒ කාලේ පිළිගත්තේ නැහැ. අදෘශ්‍ය ලෝකයක් කියන එකද මිස්ටික් කියලා ආම්ල කිව්වා වගේ මිස්ටිසම් කියලා ඒ විදිහට තමයි ඒ කාලේ කිව්වේ. ඒ වුණාට දැන් පිළිගෙන තියෙනවා ඒක වැරදි. දැන් මේ දැන් නවීන විද්‍යාව කියන්නේ ක්වොන්ටම් වැඩිම ක්වොන්ටම් විද්‍යාව. ඒතරා ක්‍රිස්තියානි ගැනීම වලින් පිටපැනලා ඇවිල්ලා විශ්වයේ යථාර්ථය මොකද්ද කියලා දෘශ්‍ය සහ අදෘශ්‍ය සෑම දෙයක්ම විස්තර කරන්න පුළුවන් විදිහට විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ. ඒතර එතන ප්‍රධාන දේ energy conservation නෙමෙයි uncertainty එවැනි අවිනිශ්චිතතාවය නෑ අවිනිශ්චිතතාවය uncertainty වනිත්‍යාවෙත් එන්නේ ඒකම තමයි ඒකම තමයි එන්නේ ඒතකොට අවිනිශ්චිතතාවය තමයි විද්‍යාවේ ප්‍රධානම දේ අද නවීන විද්‍යාවේ ඒතකොට ඒතකොට අවිනිශ්චිතාව කියපම එනර්ජි හරි කිසිම දෙයක් හරියටම විස්තර කරන්න බෑ මේ ගණන්ටමයි කියලා අද පදාර්ථත් ශක්ති බවට හරවන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ ඒ ඒ ප්‍රශ්නේ බුද්ධ බුද්ධාගමෙන් උගන්න හැම දෙයක්ම වගේ අපිට නොපෙනෙන අදෘශ්‍ය ලෝකේ පිළිබඳ. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ බුද්ධාගමට අදාළ ප්‍රශ්නයකුත් නෙවෙයි. දැන් අපි දැන් අපි ඉස්සර කිව්වොත් අපි මේ රුධිවිද්‍ය ඥානය කියන එක දැන් අපි අපිට කියනෝ ඔය සයි බබා එක එක මවල පෙන්නනවා මේ සමහර කට්ටිය ඒක මවල පෙන්නනවා කියලා මාත් ඒ වගේ පරීක්ෂා කර ඒක ඒ වගේ ඒවා කරන කාන්තාවක් මම කරේ කාන්තාව මේ අතිමවල පෙන්වන්න කියන්නේ නැතුව මම බෝතලයක් බෝතලයක් ගෙනිච්චා බෝතලය ඇතුළේ තෙල් මවල පෙන්නුවා ඉතින් ඒකට යාට කරන්න පුළුවන් කියන එක මම අවබෝධ කරගත්තා හැබැයි පස්සේ 2002 දී ඒක විද්‍යාත්මක සත්‍යයක් බවට ඔප්පු වුණා මේ කොහෙද කැන්බරා විශ්වවිද්‍යාලයකත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයකත් ඒක ඇත්තක් කියලා විද්‍යාත්මක සත්‍යයක් කියලා ඔප්පු කරා 2002 වර්ෂයේ ප්‍රධාන විද්‍යා සොයාගැනීම් පිළිබඳ කිව්වොත් හොයාගන්න පුළුවන් දැන් ඒක විද්‍යාත්මක සත්‍යයක් කියලා ඔප්පු කරලා තියෙන්නේ හිතේ බලයෙන් තැනක තියෙන දේක් තව තැනකට යවන එක හිතේ බලයෙන් ඒක විද්‍යාත්මක සත්‍යයක් ඒකට කියන්නේ ටෙලිපෝට් කියලා කියනවා නැත්නම් සයිකෝකයිනෙසිස් කියලා කියනවා ඉතින් ඒක මේ මේ ප්‍රශ්නේ බුද්ධාගමට අදාළ නැහැ මම කැමති අත්‍තරම මේක මේ මහත්ය මත කරු ප්‍රශ්නේ මේ ගන්නික මහත්ය අල්ලා කුරුසෙත් කියලා පොඩ්ඩක් කන ගහන්න මහත්ය කියව ප්‍රකාශන මාත් කලවම් ගියා මට මට මෙන්න මෙහෙම මත්තක් මට දැන් විද්‍යාව ඇත්තටලාම මිස්ටික් සයින් කරලා රිපීටබල් ට්‍රුත් එක තමයි සයන්ස් එම රිපීට් කරන්න බැරි දේවල් මිස්ටික්ස් ලයින් කරන්නේ. නමුත් දැන් මේක ප්‍රතික්ෂේප කරනවානේ දැන් විද්‍යාව විසින්. ඒ කරන්නේ විද්‍යානුකූල ක්‍රමයකටමනේ. නිසා විද්‍යාවේ ඉවොලුෂන් එකක් තියෙනවනේ. ඒ ඉවොලුෂන් එක තුලින් දැන් අර සත්‍ය පිළිගන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙනවනේ අපි. ඒ නිසා විද්‍යාවේ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. ඔව් විද්‍යාව ඉස්සර අදාත්මය දේ විතරක් පිළිගන්න විදිහට ක්‍රම හදලා තිබුණේ. ඒ ක්‍රමයට ඔප්පු කරන දෙයක් විතරයි සත්‍ය කියලා පෙන්වුවේ. හැබැයි මේ කිස්වත් 1900 කිට්ටු වෙනකොට ඒ ක්‍රමයෙන් කරන්න බැරි දේවල් ගොඩක් එළි වුණා. ඒ නිසා විද්‍යාවේ ක්‍රමය වෙනස් කරනවා. අපිට පේන්නේ නැති දේවලුත් ඔප්පු කරන්න පුළුවන් ඒක අපි අගය කරන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යාව විසින් ඉස්සෙල්ලා ප්‍රතික්ෂේප කරපු කොටසක් දැන් පිටි අරගෙන මයින්ඩ් සයන්ස් කියලා පටන් ගන්න තියෙනවා. ඒ මයින්ඩ් සයන්ස් වලට එන්න එන්න බුද්ධ ආගමට බුදුම එළියක් එන්න පටන් ගන්නවා. එහෙම. ඉස්සර කියන්නේ විද්‍යාව මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ ක්‍රමයට පොතක් ලියුවොත් ඒක තමයි පොත. මිස්ටික්ස් වලට ලිව්වොත් එහෙම ඕවා කවුද පිළිගන්නේ කියලා. දැන් විද්‍යානුකූලවම මිස්ටික්ස් ඔප්පු කරගෙන යනකොට ඉතුරු වෙන්නේ එකම දේ බුද්ධ ධර්ම විතරයි. ඒ නිසා විද්‍යාව දැන් අපිට ලොකු ආයුධයක් කරගන්න පුළුවන්. අපි කොමියුනිකේෂන් වලට. කොමියුනිකේෂන් වලටයි ලෝකෙට කියන්න පුළුවන් අපි ඕක කියාපාවේ නැහැ. ඕගොල්ලෝ ඉස්සලා මේකට ගැහුවා. අපි ඒ තරහ වුණෙත් නැහැ. දැන් ඕගොල්ලෝ ඒක ඔප්පු කරන්න හදනවා. ඕගොල්ලන්ගේ වචන ඕගොල්ලන්ගේ ටෙක්නික් වලින් අපි ඒකට විරුද්ධත් නැහැ. ඒක නිසා වෙනදා ඉන්නේ ප්‍රබල් කියපු එකයි. කියාගන්න බෑ කියපු එක දැන් විද්‍යාත්මක වචන වලින් අපිට බුද්ධ ආගමට ලං කරගත්තා. ඊපස්සේ විද්‍යාව බුද්ධ ආගමේ තියෙන උගා සංකීර්ණ දේවල් අර විද්‍යානුකූල වචන වලින් විස්තර කරන්න පුළුවන් තරකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකෙදී හැම බුද්ධ ආගම්කාරයෙකුටම ඔය ක්‍රෙඩිට් එක එන්නේ නැහැ. විපස්සනා කරන කෙනාට විතරයි එන්නේ. විපස්සනා කරන කෙනාට විතරයි ওই විද්‍යාවෙන් පෙන්වන ওই අලුත් ටෙක්නික් එකට ගෝචර වෙන්නේ අදාළ වෙන්නේ නම්බුවක් එන්නේ. ඇත්තටම ඒ කට්ටියටත් බුද්ධ ආගම දෙන විපස්සනාවෙන් විතරයි ඒගොල්ලන්ගේ සයන්ටිෆික් මේ ඔබ්සර්වේෂන්ස් මේ තීන්දුව කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා විද්‍යාව අපිට එක පැත්තකින් කියන එක අවිද්‍යාවකින් පදනම් වෙලා අවිලා තියෙන කියලා. නමුත් දැන් ඒක බුද්ධ ආගමේ තියෙන විද්‍යාව පැත්තට මිස්ටික් පැත්තට පිළිගන්න පුළුවන් නැඹුරුතාවය අගේ කළ යුතුයි කියලා මම හිතනවා. දැන් මේ විද්‍යාවෙන් හුඟාම හයස්ම රෑන්කස්ලා ඔය ක්‍රොටික් තියරේ කියලා දෙන ෆුල් අන්සර්ටිනිටි. අනිශ්චිතතාවය පෙන්වනවා. ඒ වගේම එනර්ජි ෆිසික්ස් වලට ගිහිල්ලා එනර්ජි වලට ගියාට පස්සේ එක්සිස්ටන්ස් නෙවෙයි කියන්නේ. ශූන්‍යතාවය තමයි කතා කරන්නේ. ශූන්‍යත්වය කතා කරනවා. මේ ශූන්‍යත්වය ඕන වෙලාවක දෙයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. දේ ඕන වෙලාවක ශූන්‍ය බවට පත් කරන්න පුළුවන්. එසකොට අනාත්ම ධර්මයට බුද්ධම පණක් එනවා. ඉතින් ගහම මේ මහත්ය අල්ලාගත්ත කොන තමයි පුනුපුප්පත්තියේ. විස්තර කිරීමේ පාර පෙන්නවා. ඒකට ওই ශක්ති සංස්කෘති නියමය බුද්ධ ආගමෙත් ඇත්ත. හැබැයි බුද්ධ ආගම විතරෝග නිවන් දකින්න උදව් ගත්තේ නැහැ මෙතෙක් කල් විද්‍යාව. දැන් ওই දෙක එකතු වෙලා පුදුම ඩයලොග් එකක් යනවා දැන්. ඔය දඩයි ළමගේ විද්‍යාන ආගමනුකූල පැත්තයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කට්ටිය එකතු වෙලා මම ඇත්තටම සතුටුුණා මෙච්චරම දුරට මහත්ය පාවිච්චි කරන නිසා මම වචනේ පාවිච්චි කරනවා කතෝලික ආගම විසින් අන්ධයට ගිනිච්ච විද්‍යාව ඇත්තරිලා තියෙනවා. ඒක විද්‍යානුකූල වැඩක් නෙවෙයි. ඒක බුද්ධ ධර්මයේ වාසනාවක්. ඒ නිසා අපිට පුළුවන් මේ ටූල් එක අද පාවිච්චි කරලා බුද්ධ ධර්මයේ ගැඹුරු සංකල්ප විස්තර කරන්න. හැබැයි කවදාකවත් ඒක තේරෙන්නේ භාවනා කරලා ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක විශේෂයෙන්ම ඔතින්දි වැදගත් වෙන්නේම අනාත්ම සංකල්පේ. ඔය කියන්නේ ශූන්‍යතා සංකල්පේ දන්නවනම් විද්‍යාවට හරි බුදුම දෙන්නට දෙන්න උදව් වෙන වෙලාවක් යනවා. ඔය ක්වොන්ටම් වැකුම් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හරියටම අර ශුන්‍යතාවය කියන එකම තමයි. ශුන්‍යතාවය. ඉතින් ඒක හරි. අන්නේ සිද්ධි. මතු උනත් මම නෙවෙයි, මතු නොඋනත් මම නෙවෙයි. මතු වෙන දේ, මතු වෙන නොවන දේ මම කියාගන්නේ. ඒ ධර්මයත් එක නඩු කියන්නේ නැහැ. වෙන දේ වෙන දේ යන්නේ නතර වෙනවා මිසක් ඒ අපිරිවන්දකයි කියලා ශක්තියින් පිටුවීම සහ වෙන්වී යාම නතර වෙන්නේ නැහැ. මේක මම වග කියන්න ඕනේ මේක මගේ වැඩක් මේක සිංහල බුද්ධ ආගම ඒ මොකක්වත් නැහැ. අනාත්මය කියලා කියන්නේ අන්ඇසියුමින් ක්වොලිටි එක නැත්තම් අනුන්ගේ දෙයක් වගේ බලනවා. පරතෝ සංකල්පයෙන් බලනවා. උනත් මොකෝ ඒක ස්වභාවයෙන් අපේ බලපෑමක් නැතුව පටන් ගන්නවා නම් අපේ බලපෑමෙන් නැතුව මේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි මරණයට පස්සෙත් ඒක තියෙනවා නම් අපිට මොකෝ තියෙන gadu ගණන් දෙ තියෙන උනා ආන්න ඒ නිදහසට විමුක්තිය කියලා කියන්නේ. දැන් සන්තෝෂේ නැත්තරම අපිට මට මේ වගේ මේ මම යන්නේ නැහැ එළියට කතා කරන්න මොකද ගියාම මේ එක එක ආගම් වලට විරුද්ධ යාම් වෙනවා බුද්ධ ධර්ම විරුද්ධ කතා කරනවා කියන අපරාධ නිකන් පොලිටික්ස් වලට අහු වෙනවා. මම හිතන්නේ අපිට මෙතන එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ වගේ මේ හිතිය විද්‍යාවිවර්ධන සංගමේ සභාපති කියන නරක නම ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපිට ඒ වගේ කෙනෙක් මේ වගේ දේවල් වලට එන එක ගැන මට පුදුම සතුටක් තියෙනවා. මොකද අපිට ඕන වෙලාවකට ඕන ප්‍රශ්නයක් දාලා අහගන්න පුළුවන් බැන්නයි කියලා තරහ වෙන්න දෙයක්වත් නැහැ. මේ මහත්යත් පොලිටික්ස් වලට යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම හරි සතුටු වුණා මේ පුළුවන් තරම් මේ සාකච්ඡාවේ මමම කතා කරන එක වෙනුවට මේ වගේ මෙච්චර ප්‍රබෝධයක් තියෙද්දි වැඩ ගන්න පුළුවන් වෙච්ච එක. ස්වාමීන් වහන්සේ තියෙන්නේ කියන දේ. يعني සාමාන්‍යයෙන් මේක ගැන මේ අපිට අලුත් කරගැනීම සමග සම්බන්ධ. නෑ ඒකනේ මම ඉස්සලා කතා කරන්නේ කතා කරන ළමයා ඉන්නවයි කියලා මහත්තයා පිළිගන්නවා. නෑ මම කියන්නේ මේගොල්ලෝ ඒ මොහොතයක් අපිට හේතු ගන්නන්න බෑ. හේතු ගන්නන්න එපා. ප්‍රශ්න විග්‍රහ කරන්න ඒ එහෙම අහන ප්‍රශ්න ළමයෙක් ලෝකේ ඉන්නවයි කියලා පිළිගන්නවා. ඒකත් ප්‍රපංචයක්. ඒක ලියලා මහත්යත් ප්‍රපංචයක්. ජීවි ලෝකේ තිබුණත් නැතත් තියෙන වෙන්න පුළුවන් නම් මහත්යක විදිහට අර තෙල්මවනා වගේ. නමුත් මේ ප්‍රශ්නේ එන්නේ වැරදි පදනමකින්. ඒ ළමෙක් ඉන්නවා. ඒ ළමයි කියලා ආත්මයක් තියෙනවා කියන පදනම වෙන ප්‍රශ්න නැහැ. හැම වෙලාවෙම බලන්න කොහෙන්ද ප්‍රශ්නේ එන්නේ? අපි බාර ගන්න වෙනවා එතන ළමෙක් ඉන්නවා ඒ ළමයි ප්‍රශ්නයක් අහනවා එහෙම ළමෙක් නැත්තම් එකක් තියෙන ආත්මයක් නම් ඒතන ශූන්‍යතාවයක් නම් අපේ ප්‍රශ්නේ මුලට යොමු වෙනවා මිසක උත්තරේ දිහා යනවට වැඩිය ප්‍රශ්නේ එන දිහාට යොමු කරලා බලනකොට කරකොල ඇටෑරිය වගේ හිටිනවා හැම වෙලාවෙදිම සරුවත් යන ළඟට යනකොට ওই ප්‍රශ්න උන්වහන්සේ කියන්නේ ප්‍රශ්නේ තියෙන අභෞවියතාවය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. විශ්ව ගන්න බැරි දෙයක් නෙවෙයි කියන්නේ මුල දිහා බලනකොට. ඊට අමතරව ඇත්තටම දැන් ඔය හයියනේදී ෆිසිකල් කොළ මේ ඇක්සලරේටර් එකේ කරන් හදන්නේ ඒ වගේ කැලක් හොයන්න තමයි ඒගොල්ලෝ බලනවා මේ දවස්වල ලොකු පරීක්ෂණ වගේක් යනවා. ඉතින් හම්බුනොත් දිවි ලෝකේ තන්නේ ඉනිමකක් බඳගත්තයි. කොහෙද කියලා අහපුවාම දිවි ලෝකේ තියෙන කොහෙද කියලා අහපුවාම කොහෙද කියලා කියන වචනයට අදාළ පදාර්ථමය ලෝකේ විතරයි. එතකොට මේ අපිට පුරුදු මේ භෞතිකමය තැනක් ගැන හොයන්නේ ඒ නිසා ඒ වචනේ අදාළ නැහැ දිව්‍ය ලෝකේට කොතැනද කියන එක. ඉස්සර නම් මමත් මේ දිව්‍ය ලෝකේ කියලා දෙයක් තියෙනවද කියලා මමත් විශ්වාස කරේ නැහැ. හැබැයි මට එක්කෙනෙක් හම්බුණා. ඒ කිය පෙර ආත්මයක දිව්‍ය ලෝකේ හිටපු කෙනෙක්. පමුණුව පමුණුව පමුණුවදී මහරගම කිට්ටුව ඒ මේ අවුරුදු 15 ගෑනු ළමෙක් ඒ දහම් පාසලක ළමයි ලොක් ගොඩක් ඕනේ කළ හැම එක්කෙනාගේ මහගෙනාගෙන ගියා ඔබ ගියාගෙන හිටියේ කොහෙද කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් ඒක ළමෙක් විතරක් කියලා තියෙනවා දිවි ලෝකේ කියලා. ඉතින් මම මේ ළමයා ගැන ඒ ගණන් ගත්තේ නම් මම ඒ කපල දාලා වෙන දේවල් කියපු ළමයි ගැන තමයි පරීක්ෂා කරේ. ඊට පන්සලේ ආම්දිකම මම මාත්‍යෝ මේකත් හොඳට පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ මං ගිහලා හොඳට පරීක්ෂා කළා. එයා ඇත්තටම එයා දිවි ලෝකේ ගැන කියනවා. යාත්මේ ගොඩාක් විස්තර කියනවා. දිවි ලෝකේ අනිත් ඉස්සෙල්ලා හිටිය අනුරාධපුරේ කියලා ගොඩාක් විස්තර කිව්වා. ඉතින් මම මේ විද්‍යාඥයෙක් වශයෙන් මට නිකන් කවුරු හරි කිව් ගමන් පිළිගන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒක ඒ ළමයා කියන දේ ඒ ළමයා ඇත්තටම අත්විඳපු දෙයක් කියලා මේ අවබෝධ වෙනකම් මම ඒ ළමයා පරිශන භාජනය කළා. ටිකක් පරිශන ඒ ළමයි කෙරෙද්දි ටිකක් මගේ කෙරෙද්දි. ඉතින් ඒක සත්‍යයක් කියලා මට ඔප්පු වුණා. ඔප්පු වුණාට පස්සේ ඒක ලංකා පුවත්පත්වල ගියා. ඊට පස්සේ මල්ලියා පොතක් තියෙනවා මොහොනේ කියලා. ඒ පොතේ පිළිබඳ සම්පූර්ණ විස්තර ලියලා තිනවා. මෙහෙනම් මයි ගාව කොපිස් නැහැ. ඒක ලංකාවේ ලේක් හවුස් එකේ ඒක තියෙන්නේ. ඉතින් කාට හරි ඔන්න ඒ ගෙන්නලා බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මට පෙරදිනේ විශ්වවිද්‍යාලයේදී හම්බුණා මේ රුක් දේවතාවෙක් වෙලා හිටපු ළමයි ශිෂ්‍යෙක්. ඒ වගේ මට තවර මේ කොහොල්ල පන්සලකදී හම්බුණ තවත් ඒ වගේ හිටපු කෙනෙක්. ඒගොල්ලෝ මම පරීක්ෂා කරන්න ගියේ නෑ. අර නිලුකා කියන ළමයා මහරගම ඒ ළමයා පමුණුවේ. ඒ ළමයා විතර මම ඉච්චර ගැඹුරට පරීක්ෂා කළේ. ඊට පස්සේ මට හම්බ වුණා මේ යම් යම් ඕස්ට්‍රේලියාවට එන්න මාස කීපයකට පෙර කතෝලික පිරිමි ළමෙක් ඒ ළමයා අපායේ ඉඳලා ගියා. ගියාත් මේ අපායේ ඉඳලා අපායන් ඉස්සර ඉඳලා තියෙන කෝට් එක ඒ කතෝලික පවුලක මේ ඉතින් ළමයාත් ඒ ඒව ගැන විස්තර කළා ඔක්කොම විස්තර කළා මේ ඉතින් ඒ වයින් අපිට පිළිගන්න තියෙන්නේ මේ ඔය දිව්‍ය ලෝකේ කියන එකත් අපායක් කියන එකත් ශරීර තියෙන තැන නෙවෙයි. ඉතින් විතරක් තියෙන තැන. ඉතින් කොතනද කියලා අහන්න බෑ. 9:03මාරයි වෙලාව. ඒ නිසා අපි තව ප්‍රශ්න තියෙනවා කියලා අහලා නැත්නම් අපි අදට ධර්ම සාකච්ඡාව දැන් පැය දෙකක් ගත කරලා තියෙන නිසා නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මේ වගේ ඒ කියන්නේ ආවංකෝ අපි එකතු වෙලා සාකච්ඡා කරනකොට අපිට විශේෂෝචර වෙන දෙයක් නම් අපිට පුළුවන් පටන් අරගෙන ප්‍රශ්න ඉවර කරන්න. එහෙම නැතුව විශේෂෝචර වෙන්නේ නැති දෙයක් ආවොත් එහෙම ඉතින් අපිට තියෙන්නේ දන්නා ටිකේ මතක් කරලි වෙලා නැත කරන එකයි. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න හදන්නේ. ඒ නිසා අපි මේ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න ඇති කරගෙන ප්‍රායෝගික නැත්තම් මේ කොටස් ඉදිරිපත් කරගන්න එකයි. ඉතින් මේ ධර්ම සාකච්ඡාවලදී මගේ ජීවිතේ බලනකොට වැඩියක්ම මේකේ රස විඳින මෙල්බන් ගෲප් එක තමයි මට හම්බෙච්ච පිරිස. ඒ වගේම ඒක දැන් ඉතින් හැමදාම මම පුද්ගලික කමටහන් සුද්ධ කරන්න යන්නේ ඔක්කොමලා එකට දාලා කරන එක තමයි කරන්නේ. මොකද මෙහෙන් හම්බෙච්ච අත්දැකීම නිසා මම දැක්කේ මේකයි. එතකොට අර හුඟව දෙනකොට මේ භාවනාව පිළිබඳ තියෙන හුඹස් බියක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය. ඒයි කිනුඩදී මම උඩින් ඉන්නවා කියන ගතියක් නෙවෙයි යොණ කරන්නේ. යථාර්ථය දැනගැනීමයි යොණ කරන්න කියන එකට ඔක්කොමලා එක මට්ටමට එනවා සාකච්ඡාවේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව විස්තර කරලා දෙලා තියෙන්නේ මුළු ඇඟටම දෙන ව්‍යායාමයක් විදියට. මුළු ඇඟට දෙන ව්‍යායාම පොල් ගස් නගින එකයි, අශ්වය පදින එකයි, පීනන එකයි ඉවරයි ගන්නලා තියෙන්නේ. Whole body. හරි දෙක තමයි ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡා කරන හේත උදේ වෙනකන් හරි ඉන්න පුළුවන්. ඒ නිසා සර්වඥයන්ගෙන් දක් කරලා තියෙනවා වරින් වර මේක සම්පූර්ණ අවසල දාන. ධර්ම සාකච්ඡා කරන්නයි කියලා. ඒකෝර බුදුහාමුදුරුවෝ ඉන්නා වගේ අපේ දන්න ප්‍රමාණය කටයුතු කරනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අපි උනන්දු වෙන්න ඕනේ. පුද්ගලිකව සාකච්ඡා කරන ඒවා පැත්තක දාලා අතන මෙතන කතා කරන ඒවා පැත්තක දාලා මෙතනදී අපි ඔක්කොම එකතුලා කතා කරපුවාම ගොඩක් වෙලාවට මේ නරක පැති වලට යන අඩුයි. ඉතින් අදත් අපි ඒක වෙනුවෙන් පය දෙකක් ගත කරා. එයින් ලැබුණ යම් කුසල් ප්‍රමාණයක් වෙනවා නම් අපි ඒක සියලුම ඥාති පිරිස් වලින් අපි අනුමೋದන් කරමු. මේ වැඩ කරන්න උපිනින උපිනින උදව් කරන සියලුම පේන පේන බල මණ්ඩල වලට අපි අනුමೋದන් කරමු. ඒ වගේම අපටත් මේ කරගෙන යන වැඩවල තියෙන ගසාගසා දාලා අලු ගසා දාලා නැගිටින්න වගේ කරගෙන යන අනවරතව මේ බාධාවකින් තොරව निराකූලව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.